දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනේහිදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒතං සංතං ඒතං පඤ්ඤිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපතිපටිනිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු මුපතින් අතහැර ගැනීම සංහාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය බාණියන මාතෘකාව යටතේ පැවැත්වෙන අටවෙනි දේශනාව අදට නියමිතව තිබෙන්නේ. දීවර දේශනාවේ අවසාන හරියේදී අපි අනිදර්ශන විද්‍යානය කෙබඳු එකක්ද කියන්න තේරුම් ගැනීමට මදුම් සංගයේ ධක්මනි මන්ත්‍රනික සූත්‍රයෙන් ගතවතු සාධක උපකාර කරගත හැකි අන්දම ටිකක් තරමක් දුරට සාකච්ඡා කළා. එතෙන්දී අපි පළමුවෙන්ම එක්තරා ඡේදයක් ඉදිරිපත් කරගත්තා. ඒ ඡේදය නැවත මතක කර ගැනීම වශයෙන් සඳහන් කරන්න පුළුවන්. විඥානං අනිදස්සන අනන්තං සබ්බතෝ පභං සං පඨවියා පඨවිත්තේන අනනුභූතං ආපස්ස ආපත්තේන අනනුභූතං තේජස්ස තේජත්තේන අනනුභූතං වායස්ස වායත්තේන අනනුභූතං භූතානං භූතත්තේන අනනුභූතං දේවානං දේවත්තේන අනනුභූතං प्रजापतिश्च प्रजापतित्वेनानुभूतं ब्रह्माणं ब्रह्मत्वेनानुभूतम् आभस्राणाम् आभस्रत्वेनानुभूतं शुभकिन्नकानां शुभकिन्नकत्वेनानुभूतं वेहप्लानं वेहप्लत्वेनानुभूतम् අභිකුස් අභිකුත්තේනානුභූතං සබ්බත සබ්බත්තේනානුභූතං මේ ඡේදයෙන් මේ ප්‍රකාශ කළේ අදහස වශයෙන් ගත්තොත් මේ අනිත්‍යස්න මේ අනන්ත වූ සබ්බතෝපබ සම්පත උපක කියන්නේ හැම පැත්තෙන්ම ප්‍රභාවම් ප්‍රභාවත් වූ ඒ අනිදස්සන විඥාණය පෘථිවියේ පෘථිවියේ පෘථිවිත්වේනුත් පෘථිවි කියන ධාතුවේ පෘථිවි ස්වභාවේනුත් ආපෝ ධාතුවේ ආපෝ ස්වභාවයෙන් වායෝ ධාතුවෙන් වායෝ ස්වභාවයෙන් තේජෝ ධාතුවේ තේජෝ ස්වභාවයෙන් ඒ වගේම භූතයන්ගේ භූත ස්වභාවයෙන් දෙවියන්ගේ දේව ස්වභාවයෙන් ප්‍රජාපතිගේ ප්‍රජාපති ස්වභාවයෙන් ආදී වශයෙන් ඒ කියන ඊට එක් එක් සංකල්පයට අදාළ වූ ඒ ස්වභාවයෙන් ඊට අදාළ ස්වභාවයෙන් විනිර්මුක්තයි මේ අනිදස්සන විඥානය. ඒ කියන්නේ ඒවට යටත් උනේ නැහැ අනුභූතම්. ඒ ඒකී ධර්මවලට ඒකී සංකල්පවලට ලෝකයා ආරෝපණය කරන යම් ස්වභාවයක් ඇතොත් යම් සත්‍ය ස්වභාවයක් හැටියට ඒ සලකන දෙයක් ඇත්තොත් ඒක මේ අනිදස්සන විඥානේ සතහන් වන්නේ නැහැ. ඒකයි එයින් විඥානේ ඊට යටත් නොවනවා කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකයා එදිනදා ව්‍යවහාරී පාවිච්චි කරන සංකල්ප වලට එක්තරා සත්‍ය ස්වરૂපයක් දෙනවා. ඒවා දැන් මේවා ගන්න පුළුවන් ධර්මාරම්මණය හැටියට සිතට අරමුණු වන ධර්ම. ධර්ම කියලා කියන්නේ අපි සිංහල වචනේ කිව්වොත් දේවල්. එතකොට ලෝකයන් හිතන්නේ මේ කියාපු මේ සංකල්ප සමූහයේ යම්කිසි දෙයක් තිබෙනවා කියලා මේ එක එකක් ගත්තාම හැම එකකම යම්කිසි දෙයක් තිබෙනවා කියලා. යම්කිසි මේ ධර්මාරම්මන වලින් නැත්නම් මනසට අරමුණු වන දේවල යම්කිසි සත්‍ය ස්වභාවයක් දෙයක් හරයක් තිබෙනවායි කියන විශ්වාසය ලෝකයා තුල තිබෙනවා. නමුත් මේ රහතන් වහන්සේගේ නිවිමුක්ත සිටේ ඒ කියන ඒ ස්වභාවය සතහන් නොවන බවයි මෙතනින් ප්‍රකාශ වන්නේ. මේ ධර්මාරම්මන වල සත්‍ය ස්වභාවයක් තිබෙනවායි කියලා සිටීම සාමාන්‍යයෙන් ලෝකයාට ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණයක් මක් නිසාද ඒවයි ආරම්භන වශයෙන් ඒවයි එල්බ ගන්න නම් ඒවයි යම්කිසි හරයක් තිබෙන්න ඕන. හරයක් ඒට ඒවට ආරෝපණය කරන්නවත් ඕන. ඒකවල ලෝකයා ආරෝපණය කරනවා ඒවට යම්කිසි හරයක්. ඒක තමයි තුරු ප්‍රතිවිහි ප්‍රතිවි ස්වභාවයක් තිබෙනවා. ආපෝ ධාතුවේ ආපෝ ස්වභාවයක් තියෙනවා. ජලයේ ජලයේ ස්වභාවයක් තිබෙනවා. කියලා ඒ විදිහට භූතයන්ට අදාළ වූ ඒ භූතයන්ගේ භූතත්වයක් තිබෙනවා දේවත්වයක් තියෙනවා ප්‍රජාපතිත්වයක් බ්‍රහ්මත්වයක් ආදී වශයෙන් වෙන එකක් තමයි සබ්බස්ස සම්බත් තියෙන මේ හැම දෙයකම මේ හැම දෙයක් පිළිබඳව මේ ඒ සබ්බත්ත කියලා කියන ඒ තත්ත්වයකුත් ඒ ස්වභාවයකුත් තිබෙනවා කියලා ওই දෙට ලෝකයා විශ්වාස කරනවා මේ යම් කිසි සංකල්පයක් ගත්තාම මේ හැම එකකම මේ විදිහට මේ සත්‍ය ස්වභාවයක් දීම නිසා ලෝකයා ඒවා පිළිබඳව නිත්‍ය සංඥාවල් ඇති කර ගන්නවා සුඛ සංඥාවල් ඇති කර ගන්නවා ආත්ම සංඥාවල් ඇති කර ගන්නවා වෙන විදිහකින් කියනවා නම් තණ්හා මාන දික්ඛවලට මේ සංකල්ප අරමුණු කර ගන්නවා අන්න ඒ අරමුණු කරගන්නේ මොන ඒ කියපු පටවිත්ව දේවත්ව ආදී ඒ ඒ කියන ඒවට ආරෝපණය කළ ස්වභාවලින් නමුත් මේ අනිදස්සන විඥාණය මේ කියන ස්වභාවල් වලින් මේ කියන ලෝකයා මේ විදිහට මෝහණය වන මේ ස්වභාව වලින් මිදලා තිබෙන්නේ. ලෝකයා මේ භවනාට්‍යයේ ලෝකයා සත්‍ය ස්වභාවයෙන් ගන්න මේ භවනාට්‍යයේ ගෙතීමට ලෝකයා සත්‍ය වශයෙන් සලකන මේ සංකල්ප සමූහය පිළිබඳව රහතන් වහන්සේට මෝහණයක් මෝහයක් ඒ විඥානේ ඇතිවන්නේ නැහැ. ඒක තවදුරටත් පැහැදිලි වෙනවා මේ ධම්මනි මන්ත්‍රණික සූත්‍රයේම සඳහන් වෙන තවත් පාඩයක් මේ බුදුරජාණන් වහන්සේ බකදක්ඥාට බකදක්ඥාදී නිත්‍ය සංඥාවේ නිරය ඇති කරගත්තු මානේ සමාධි බ්‍රහ්මත්වය පිළිබඳව ඇති කරගත් නිත්‍ය සංඥාව නිසා ඇතිවන මානෙ බිඳීමට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම පටිවිඛෝ අහං බ්‍රහ්මේ පටිවිතෝ අභිඥාය යාවතා පටිවිය පටිවිත්තේන අනුභූතං තද අභිඥාය පටිවි නාහෝතින් පටිවියා නාහෝතින් පටිවිතෝ නාහෝතින් පටිවි නීති නාහෝතින් පටිවින් නාබිවදි මෙතන මේ කියවෙන්නේ බ්‍රහ්මය මම පෘථිවිය පෘථිවිය වශයෙන් අභිඥාය ඒ කියන්නේ හොඳින් විශිෂ්ට නුවණින් තේරුම් අරගෙන ලෝකයක් තේරුම් ගන්න සාමාන්‍ය සංඥාවෙන් නෙවෙයි විශිෂ්ට නුවණින් ප්‍රඥාවෙන් තේරුම් අරගෙන පඨවින් පඨවිතු අභිඥාය යාවතා පඨවියා පඨවිත්තේන අනුභූතං තද විඥාය පෘථිවියේ පෘථිවි ස්වභාවයෙන් අනනුභූත වූ ඒ කියන්නේ පෘථිවි ස්වභාවයට යටත් නොවූ යම් දෙයක් ඇත්නම් මෙතන යම් දෙයක් කියලා එතන සඳහන් කරන දේ පසුව තේරුම් කරන්නේ ඒක තමයි අර අනිදස්සන විඥානය කියලා. අපි දැන් කලින් සඳහන් කළ අනිදස්සන විඥානය මේ කියන ඡේදයට කලින් ওই මිනේ පාටි සඳහන් වන්නේ. ඒන් අපිට හඟෙනවා අර ප්‍රති ස්වභාවයෙන් ආනුභූත වූ යම් දෙයක් ඇද්ද එන්නතන් යම් සාධයක් ඇද්ද ඒ කියන්නේ අතන යම් අනිදස්සන විඥානයක් ඇද්ද තද විඥාය ඒ අනිදස්සන විඥානය හරියට තේරුම් අරගෙන ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ වෙන පද තුනක් තිබෙනවා එක එක ළඟ වෙන පද තුනක් අභිනන්දති අභිවද්දති අජ්ජෝසාය තිට්ඨති කියලා නිතර සූත්‍රවල සඳහන් වෙනවා අභිනන්දති කියලා කියන්නේ තණ්හා වශයෙන් සතුටු වීම විශේෂ වශයෙන් සතුට වෙනවා කියන එක අභිනන්දති කියන්නේ අභිවද්දති කියලා කියන්නේ මානය පිළිබඳව කියාපෑම යමක් පිළිඅරගෙන කියාපෑම ඊළඟට අජ්ජෝසාය තිට්ඨති කියලා කියන්නේ අර දෘෂ්ටි වශයෙන් පැටලී සිටීම ඒකට තණ්හා මාන දිට්ඨි කියන පද තුනට සමාන්තරව වේදන පද තමයි අභිනන්දති අභිවද්දති අජ්ජෝසාය තිට්ඨති කියන්නේ එතකොට අන්නේ ඒපදා තුළින් මෙතන අභිවදති කියලා කියන්නේ. පතරින් නාභිවදී පෘථිවිය පිළිබඳව මානව වශයෙන් කියාපෑමක් නොකෙලින්. එන මෙන්න මෙතනත් අපිට පේනවා එතකොට අර පෘථිවිය පෘථිවි සංඥාව සාමාන්‍ය ලෝකයා දැඩිව අරගෙන අර විදිහට පෘථිවිය මගේ මගේ පෘථිවිය ආදී වශයෙන් මම පෘථිවිය සිටිනවා කියලා ඒ විදිහට ඒ සංකල්ප වලට යම් කිසි නිත්‍ය ස්වභාවයක් ආරෝපණය කරනවා. මේක මේ ලෝකයාගේ මේ භවනාට්‍යයේ ගෙන යාම සඳහා යොදා ගන්න එක්තරා උපක්‍රමයක්. නමුත් මේ ධාතුන් පවා මේ හැම එකකම ශූන්‍යත්වයක් තිබෙනවා. මෙතන මුලින්ම සඳහන් වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර ගැන. බුදු පියාණන් වහන්සේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන්ගේ ඒ ශූන්‍යත්වය, මේවායේ අනිත්‍ය ස්වභාවය තේරුම් අරගෙන ඒ නිසාම මේවා පිළිබඳව දැඩිව ගැනීමක් කරන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයා හිම කැටයක්ට පිනින දැනෙන තදගතිය නිසා හිමකටය පිළිබඳව මේ පටිඝ සංඥාව දැඩිව ගන්නවා. නමුත් අපි දන්නවා ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවය හිමකටය තරම දුරට රත් කරනකොට ඒකේ ආපෝ ලක්ෂණය මතුවෙනවා. වැగిරෙන ස්වභාවයෙන් මතුවෙනවා. තවදුරටත් රත් කරනකොට ඒකේ තේජෝ ස්වභාවයෙන් මතුවෙනවා. තවත් දුරටත් රත් වෙනකොට ඒක වාෂ්ප බවටපත් වෙලා වායු ලක්ෂණ ඉස්මතු වෙනවා. ඒ විදිහට මේ ලෝකයා දෙඩිව ගන්න මේ මහා භූත ධර්ම වල පවා තිබෙන එක්තරා අනිත්‍ය ස්වභාවයක්. මෙන්න මේ අනිත්‍ය ස්වභාවය ගැන සිතේ හරි වැටහීමක් ඇති ඒ අවිඥා වශයෙන් වැටහීමක් ඇති විමුක්ත පුද්ගලයා මේ මහ භූත ධර්මයන්ගේ හොල්මන් වලින් කැළඹෙන්නේ නැහැ. මහ භූත ධර්මයන්ගේ හොල්මන් වලට ඒ විඥානය යටත් වෙන්නේ නැහැ. අන්න ඒ බවයි මෙතන කියවෙන්නේ. ඒ වගේම තමයි අනිකුත් සංකල්ප පිළිබඳ සංසාරගත සත්වන්ගේ ඒ දෝදීන් දුරහාරති වෙනවා දෙවියන් අතර මම දෙවියෙක් කියලා හිතනවා. අර බ්‍රහ්මයා මම බ්‍රහ්මයෙක් කියලා ඒ මාන්නය ගත්තා. ඉතින් ඒවත් හරියට අර හිම කැටයක් වගේම ඇත්ත වශයෙන් කල්ප ගන්න පහුවලත් හරි අර දිය වෙලා යන විදිහේ හිම කැටයක් දිය වෙලා යන වගේම දෙයක් තමයි බ්‍රහ්මත්වය කියන එක. ඒකකොට අර ලෝකයාගේ භවනාටකේ නිත්‍ය වශයෙන් ගන්න සංකල්පවල ඒ පිළිබඳව නිත්‍ය සංඥාවක් ඒ රහතන් වහන්සේගේ විමුක්ත විඥානයේ සතහන් වන්නේ අන්න ඒකයි අනිදස්සන විඥානේ. යනිදස්සන විඥානේ ඒ වයින් විමුක්තයි. මෙන්න මේ කාරණය අපිට තවදුරටත් තේරුම් ගන්න පුළුවන්. ඒකට මේ විමුක්ත tattwe තේරුම් ගැනීමට එක්තරා අංගයක් අපිට ලබා ගන්න පුළුවන්. අද මෙතෙක් අපි ව්‍යවහාර කළ අර චිත්‍රපටි නාට්‍ය ආදිය පිළිබඳ උපමාවේ. ඒක නැවතත් අපි සිහිපත් කරගත්තොත් ඒ චිත්‍රපටි නාට්‍ය ආදී වල සාමාන්‍යයෙන් චිත්‍රපටි නාට්‍ය නිෂ්පාදකයන් සමහර විට යොදා ගන්න උත්සාහ ජනක දර්ශන මවාපෑමට යොදා ගන්න උපක්‍රම ඉතාමත්ම සියුම්. දැන් සමහර විට චිත්‍රපටයක නරඹන්නන් ප්‍රේක්ෂකයන් ත්‍රාසයෙන් මුසපත් කරන අන්දමේ මහා ගිනි ගැනීම, මහා මන්දිර ගිනි ගැනීම හැටියට පෙන්වන්න ඒ අය පාවිච්චි කරන්නේ මොනවද? සමහර විට කඩදාසි ගෙවල්, කඩදාසි ගෙවල් වලට ගිනි තියනවා. නමුත් ඒකේ දර්ශනය නරඹන තැනත්තා මේක රැවටෙනවා මේක මේ මහා මන්දිරයක් මේ ගිනි අරගන්නේ කියලා. ඒ වගේ සමහර විට මහා භයානක වාහන අනුසුරු දැක්වීමට සමහර විට සෙල්ලම් බඩු පාවිච්චි කරන්නේ. ওই විදිහට මේ භවනාටකයේ තිබෙනවා මේ විදිහේ ත්‍රාසජනක දැන් මේ මේ ත්‍රාසජනක දර්ශන ස්වභාවයක් තිබුණාට මොකද මේ தত্ত্বය අර නරඹන්න ඇත්ත වශයෙන්ම තේරුම් ගන්නවා නම් ඒ නරඹන්නට ඒ අවස්ථාවේ වැටහෙනවා නම් මේවා තියෙන්නේ මේ මේ කඩදාසි කිවල් එහෙම නැත්නම් මේ සෙල්ලම් බඩු අගියක් මේ කඳු මුදු වලින් පෙරලෙන්නේ කියලා එහෙම හැඟීමක් එනවනම් ඒ ඇයිට ත්‍රාසය වෙනකොට තියන්නේ හාසයක් හාසයක් අන්න ඒ මේ ධර්මනාටකයේ තිබෙන අර ප්‍රාසජනක පැත්තකුත් හාස්ජනක පැත්තකුත් මේ වචන දෙකම අඩංගු වෙන සංවේග කියන වචනේ. මේ සංස්කාරයන් පිළිබඳව සංවේගය ඇති කර ගැනීමදී මේ தත්ත්ව දෙකම අපිට කිට්ටු කරගන්න පුළුවන්. එතකොට මේ රහතන් වහන්සේ සාමාන්‍ය ලෝකයාට පෙනෙන්නේ මේ සංසාර මේ භවනාටකේ අර ත්‍රාසජනක පැත්තයි. මක් නිසාද අවිද්‍යාව නිසා. නමුත්තර රාතන් වහන්සේට විමුක්ත පුද්ගලයාට මේ භවනා ටික එක්තරා විදිහක සමහර අවස්ථාවල් හාස්‍යජනක පැත්තකුත් පේනවා. අපිට ඒකට එක්තරා නිදර්ශනයක් හැටියට දක්වන්න පුළුවනි. දැන් බුදු පියාණන් වහන්සේ වගේම සමහර විට මුගලන් මහරහතන් වහන්සේලා වැනි ඒ 이르දිමතුන් වහන්සේලා මේ සංසාරයේ නේකුත් සත්වයින් ඒ දුකට රඟුමක් වගේ මේ ඒ භවවල උපදින ආකාරය කර්මානුරූප උපදින ආකාරය දැකලා සමහර අවස්ථාවල සිතුප්පාදයක් මද සිනහක් පහළ කළා කියලා සඳහන් වෙනවා. මේක මේ ඇත්ත වශයෙන්ම ඉතිහාසයක් වශයෙන් හෝ අකරුණාවකින් හෝ කරන දෙයක් නෙවෙයි. නමුත් මේක එක්තරා අංගයක් තිබෙනවා. මේ හසිතුප්පාදයක් ඇති කිරීම මේ භවනාටිකේ අර හාස ජනක පැත්ත දෙකීම වගේ. සමහර විට මහා උසස් තත්ත්වවලින් ලැබුණු අය ප්‍රේතයන් හැටියට එහෙම නැත්නම් ඊටත් වඩා පහත් තත්ත්වවල උපදිනවා දැකලා සමහර විට මේ භවනාතිකේ නිස්සාර බව වටහා ගැනීමෙන් මේ මනසිනාවක් පහළවන්නේ ඒකත් හරියට අර අර නාට්‍යයේ අර පින්නම් කරන දේවල් වල ඇති අනිත්‍ය ස්වභාවය මේවා මවාපෑම් ස්වභාවය හරියට අවබෝධ වුණු කෙනෙකුට ඇතිවන තත්ත්වය වගේ. ඒ වගේ දැන් මෙතන මේ භවනාටි ගැන කල්පනා කරලා බැලුවාම මේ සංසාරගත සත්‍යය හරියට අර උද්ධං භාග්‍ය සංයෝජන වලින් ඉහළට ඇදෙන ඕරම් භාග්‍ය සංයෝජන වලින් පහළට ඇදෙන රූකඩ ගොඩක් වගේ ඒ නූල් වලින් ඉහළට පහළට ඇදෙන රූකඩ ගොඩක් වගේ මෙන්න මේ රූකඩ රැඟුම දැකලා තමයි අර රහතන් වහන්සේලාට මේකේ මේ නිස්සාරත්වයේ අනුව එක්තරා විදිහක හසිතුප්පාදයක් ඇති යන්නේ ඒ විදිහට කල්පනා කරලා බලනකොට මේ භවනාටකේ යෙදෙන භවනාටකේ රඟ දැක්වීමට යෙදෙන මේ ප්‍රධාන මූලිකවය තමයි මේ සතර මහා භූතීන් පඨවි ආපෝ තේජෝ වායෝ. අර දැන් චිත්‍රපටියක නාට්‍යක ආදීක පවා ඒ දර්ශන මාපෑමට සමහර විට එකම දේ එකම දේ යොදා ගන්න පුළුවන් කීප ආකාරයකින්. දැන් චිත්‍රපටයේ එක දර්ශනයක එක ජවනිකාවක පුටුවක් ගන්න එක තව ජවනිකාවල පාපුටුවක් හැටියට යොදා ගන්න පුළුවන්. තවත් ජවනිකාවල සමහර මේසයක් වෙන්න පුළුවන්. ඒ වගේම දැන් චිත්‍රපටිවල තිබෙනවා මේ දෙබිඩි චරිත රඟපෑමක්. එකම පුද්ගලයා එකම නළුවා සමහර විට භවනිකා කීපයක දෙදෙනෙක් හැටියට පෙනී සිටිනවා. මේ භවනාටකයේ තේ විදිහේ තත්ත්වයක් තිබුණේ. අත් වශයෙන් කල්පනා කරලා බලනකොට දැන් අර ඥාතීන් වශයෙන් කිනකාට ණයන් නොවුන් කෙනෙකු මේ සංසාරේ නැtei කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. අපේ මේ ලෝක චිත්‍රයේ අපේ සමාජ ධර්ම ආදී පිළිබඳව යම්කිසි විප්ලවයක් ඇතිවීම වැළැක්වීම සඳහා අපි මේ කල්පනා කරනවා මේ නෑ සමතකම් ඊටමත් ඈත කාලයක ආයිති දේවල් හැටියට. නමුත් ඇත්ත වශයෙන් මේ ධර්මානුකූලව කල්පනා කරනවා සමහර විට සත්‍ය සිද්ධි ආශ්‍රයෙන් උනත් සමහර විට අර මාවතගෙන් කිරිබොන ලදරුවා හෝ ලදරිය සමහර විට ඒ ඒ තැනැත්තියගේම මියගිය පියාහෝ මව වෙන්න පුළුවන්. අන්න ඒ තරම් මේ මේ භවනාටකෙත් අර ජවනිකාවල තිබෙනවා මහා පුදුම හාස්‍යජනක තත්ත්වයක්. මේක ලෝකයට සාමාන්‍යයෙන් වැටහෙන්නේ නැහැ. මේ හාස්‍යජනක නිසා ලෝකයා ඒකට hinaවීම නෙවෙයි කරන්නේ සංවේගය ඇති කරගන්නේ. මේ විදිහට ඒකට හසු වෙලා සිටිනා නේද කියලා. අර ආශ්‍රවානුසය ශක්තිය නිසා මේක මේ මේව වැටෙන්නේ නැහැ නේද? ඒ නිසා ක්ලේශ ආදී අපි ඇති කර ගන්නව නේද කියලා ඒ විදිහට සංගයය තියෙනවා. මේ හැම එකකින් මේ ශූන්‍යතාව අනිමිත්ත වශයෙන් මේ ඒ වගේම දුක්ඛ වශයෙන් ශූන්‍යතාව වශයෙන් යම් කිසි අවබෝධයක් ලබන්න පුළුවන් මෙන්න මේ කාරණා අනුව. අර පඨවි ආපෝ තේජෝ ආයෝ මේ මහා භූත ධර්මයන් පවා ලෝක ආරම්භයේ දේවල් තත්ත්වය ඊළඟට ලෝක විනාශයේදී කල්ප විනාශයේදී විනාශ වෙලා යන ආකාරය ඒව ගැන කල්පනා කරන්න පුළුවන් අන්න ඒ විදිහටම මේ පුද්ගලයන් පිළිබඳව සත්වයන් ගැන කල්පනා කරලා බැලුවත් අර ඥාති සම්බන්ධය අනුව අර තරම් සංවේගජනක තත්ත්වයක් තිබෙනවා මෙන්න මේ කණුව තමයි එතකොට අර බුදු පියාණන් වහන්සේ සමහර විට අර සත්සුරිය ගමන සූත්‍ර ආදීදී අලමීව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතං අලං විරජ්‍යතං අලංගු මුච්චුතුන් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේ සංස්කාරයන් මේ භවනාටකෙද දැන් සංස්කාර කියන එකට අපි මේ දිගටම යොදා ගන්න අර්ථය තමයි මේ නාටකයක නාට්‍යයක එක් එක් ජවනිකා මවාපෑමට යොදා ගන්න తాවකාලික නැත්නම් මේ වෙලාව පිරිනහ ගන්න යොදා ගන්න උපකරණ වගේ මේ පුද්ගලයන්ුත් එහෙමයි අර නළුවන් වගේ මේ කර්මානුරූප උපදින පුද්ගලයන් හිතා ගන්නවා මම දෙවියෙක් මම බ්‍රහ්මෙක් කියලා ඒ කර්ම ටික ගෙවුනට පස්සේ එහෙම විනාශ වෙලා යන කොහේ යනවත් දන්නේ නැහැ. ඒ වගේම තමයි උපකරණත්. අර පාපුටුව, පුටු ආදී වගේ. නමුත් මේ මේකේ රහස මොකද්ද? අර ජවනිකා නරමන ප්‍රේක්ෂකෙන් මේ එක් එක් ජවනිකාවක දකින්නේ ඒ හැටියෙන් අරගෙන තමයි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ. අපි මුලදීම කිව්වා නාට්‍ය නිෂ්පාදනයේ අවසාන කොටස අයිති ඇත්ත වශයෙන් නිෂ්පාදකයින්ට නෙවෙයි නරඹන්නන්ට කියලා ප්‍රේක්ෂකයා තමයි හිතේ මේ නාට්‍යයක් මවාගන්නේ. එතකොට මේ නාට්‍යයක් මවා ගැනීමට මේ එක් එක් සංස්කාර ගොඩ ගහ ගන්නවා. අර එක ජවනිකාවක පුටුව සමහර විට එකම තුන පුටුව එකම පාපුටුව පුටුව වෙන්න පුළුවන්. ඒක පුටුව හැටියට හිතේ තැන්පත් වෙනවා. ඊළඟ ජවනිකාවේ ඒක පාපුටුවක් හැටියට දාගත්තු නිසා ඒ විදිහට එකතු වෙනවා. අනිත් වගේම තමයි සත්ත්වයින් පිළිබඳවත්. මගේ රසවලා කියලා ඒ විදිහට ඔය විදිහේ භවනාටකේ එක්තරා විදිහට සංවේදී ජනක තත්වයක් තිබෙන නිසා වෙන්න ඕන බුදු පියාණන් වහන්සේ අර අනිත්‍යතාව විදහා දක්වන බොහෝ සූත්‍රවල සමහර විට මේ කල්ප විනාශාදී ප්‍රකාශ කරන සූත්‍රවල පවා මේ අලමීන සබ්බ සංඛාරයේසු නිබ්බින්දුතුන් අලංගි රාජ්‍යතුන් අලංගි මුච්චතුන් කියලා ඔයත් ඇති මහණෙනි ඔයත් ඇති මහණෙනි සියලු සංස්කාරයන් පිළිබඳව කලකිරෙන්න නොඇලෙන්න මේවායින් මිදීමට මානේ ප්‍රකාශ කළ කරුණු ටිකත් ඇත්ත කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මෙන්න මේ සංස්කාර කියන එක මේ නිහිත ජීවත් වෙන සත්වයාගේ විඥානයේ දැක්වෙන මේ නාම රූප චිත්‍රපටි එහෙම නැත්නම් මේ විඥානයේ ගෙතන මේ චිත්‍රපටි වලට මූලික වන අර සේආරූපටක් වගේ මේ සංස්කාර මේ සංස්කාර කියලා මේ මිදුරුදන් ලෝකේ අප ලෝකයක් එක්තරා විදිහක වේදිකාවක් හැටියට ගත්තොත් මේ ලෝකයේ අපට තිබෙන මේ ගස් කුරන් ඒ වගේම සත්වයින් මේ හැම දෙයක්ම අත් වශයෙන් බලනකොට අර චිත්‍රපටි තිරයක සිනමා තිරයක දක්වන දේවල් වගේ. නමුත් මෙතන රහස මොකද්ද? මේවායේ සංකත ස්වභාවය සාමාන්‍ය ලෝකයට වැටහෙන්නේ නැහැ. මේවායේ තියෙන රාමුව මේ චිත්‍රපටියක් බලනකොට අර චිත්‍රපටිය මේක මේ තීරයේ දක්වන දෙයක් කියලා ඒ හැඟීම නැහැ. ඒ අවස්ථාවේ මේව සත්‍ය දෙයක් සැබෑ දෙයක් හැටියට පේනවා. අන්නේ ලෝකයේ සැබෑ ස්වરૂපය පිළිබඳව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ධාතං භූතං සමුප්පන්න කතං සංකත මේවච. මේ ලෝකයා මේවා හටගත්තු ඇත්ත දේවල් හැටියට පෙනෙන දේවල් මේවා කියන්නේ ඇත්ත වශයෙන්ම කතං සංකත මේවා මේ කරන ලද ගොඩනගන ලද සංස්කාර වලින් සකස් කරන ලද දේවල් කියලා මේවායේ මේ අසත්‍ය ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන් මිනිත් මතු කරලා දෙන්නේ අන්න නිසා මේ සංස්කාර කියලා වචනය ගැන විශේෂයෙන්ම මෙතන අපිට හිතා ගන්න පුළුවන් එයින් අපිට හැඟෙන්නේ මේ ලෝකයේ ඇති કૃත්‍රිම ස්වභාවය මේ ලෝකයේ કૃත්‍රිම දෙයක් හැටියට පත් කරන මේ මේ පටවිය ආදී හැම දෙයක්ම සංස්කාර අන්න ඒක නිසා මේ ඒ වායේ අනිත්‍ය ස්වභාවය පිළිබඳ අවබෝධයක් ඇතිව අර අනිදස්සන විඥානය මේ වයින් විමුක්තයි. මේ සංකල්පවල ලෝකයා දෙබ ගන්න මේ සංකල්පවල විමුක්තයි. ඒ වායේ බලපෑමක් ඒ වායේ හොයමන් වලින් තලෙන ස්වභාවයක් නැහැ. මේ රහතන් වහන්සේගේ මේ විමුක්ත tattව හොඳට තේරුම් ගැනීමට ඉතාමත්ම සරණ ඒ වගේම ගැඹුරු. මුදුම අන්දමේ ගාථා හතරක් අපට සොයා ගන්න පුළුවන් අදිමුත්ත තීර ගාථාවේ. මේ අදිමුත්ත ස්වාමීන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්තිය ඉතාමත්ම පුදුම විදිහේ සිද්ධියක් ඒ කියන්නේ ඒ අදිමුතුරහතන් වහන්සේ මහවණයක් මැදින් වැඩම කරන අවස්ථාවේ පල්හොරු මුලකට අසු වුණා. ඔවුන් සූදානම් වෙනවා මිනිස් බිලියක් දීලා දේව පූජාවක් පවත්වන්න. මේ රහතන් වහන්සේ අල්ලගත්ත මරන්න. රහතන් වහන්සේ කිසිම කලඹීමක් නැහැ. මොහොනේ කිසි බයක් සංස්කාරයක් නැහැ. මේ පොර දෙට්ටු ඇහුවා මේකට හේතුව. අන්න එතකොට ඒ අදිමුතුරහතන් වහන්සේ පිළිතුරු දුන්නා ගාථා කීපයකින් පිළිතුරු දුන්නා. එයින් විශේෂයෙන් හතරක් අපට තෝරගන්න පුළුවනි. නත්ති චේතසිකං දුක්ඛං අනපෙක්ඛස්ස දාමිනී අතික්ඛන්තා භයා සබ්බේ තීන සංයෝජනස්ස වේ. නමි හෝති අහෝසින්ති භවිසන්ති නහෝති මේ සංඛාරා විභවිසන්ති තත්ථකා පරිදේවන සුද්ධං ධම්ම සමුත්පාදං සුද්ධං සංඛාර සංතතිං පස්සන්තස්ස යථා භූතං න භයං හෝති ගාමිනී තිනකට්ඨ සමන් ලෝකං යදා පඤ්ඤාය පස්සති මමත්තංසෝ අසංින්දං නත්ති නීති නසෝචති ඒකාතකින් බලනකොට මේ ගාථා හතරෙන් අඩංගු වන අර්ථයෙන් කොටසක් හරි යන්තමින් අල්ප මාත්‍රයක් හරි අපි මේ කලින් ප්‍රකාශ කළ දේශනාවල ඒ තැන්වල සටහන් වෙලා තිබෙනවා දැන් මුල් ගාථාව ගත්තොත් නත්ති චේතසිකං දුක්ඛං අනපෙක්ඛස්ස ගාමනි ගාමනි කියලා අමතන්නේ සොරදෙටුවටයි ගම්දෙටුව සොරදෙටුව කියලා කියන්නේ නැහැ ඉතින් ගම්දෙටුව ලක්ති චේතසිකං දුක්ඛං අනපේක්ඛස්ස. අනපේක්ඛස්ස කියන්නේ අපේක්ෂා, තණ්හාව, ආසාව ආදියක් නැති තැනට චෛතසික වශයෙන්. චෛතසික වශයෙන් ඇතුළත දුකක් නැත. අතික්කන්ත භයාසබ්දේ ක්ෂීණ සංයෝජනස්ත්‍රයේ සියලුම භව සංයෝජන ශේකර තත්තා විසින් සියලුම භය ඉක්මවන ලද්දේ වේ. දැන් මේ ගාථා විතරක් අපි කලින්ම කල්පනා කරලා බලමු. දැන් මෙතන කියන මේ නැති චේතසිකං දුක්ඛං. අපි කලින් දේශනා කියාර සංචේතනීය සූත්‍රයෙන් මුල් තැන තියාගෙන ප්‍රකාශ වල එක්තරා දේශනයකදී අපි ප්‍රකාශ කළා අර කය වචනීය මනස කියන ඒවා සත්‍ය වශයෙන් ගත තැනට මේ අර අධ්‍යාත්මික ආධ්‍යාත්මික වශයෙන් අධ්‍යාත්ම සුඛ දුක්ඛං ඒ කියන්නේ අවිජ්ජායත්තේ වාසේස විරාග නිරෝධා සෝ කායෝති පිනහෝති සා වාචාති පිනහෝති සෝ මනෝති පිනහෝති කෙත්තං තං නොහෝති වත්තුං තං නොහෝති ආයතනං තං නොහෝති අධිකරණං තං නොහෝති යම් පත්‍යාසග්ගත්තං සුඛ දුක්ඛං කියලා ඒ ආකාරයෙන් අපි ප්‍රකාශ කළා ඒ කියන්නේ අවිද්‍යාවගේ වශයෙන් විරාග නිරෝධයෙන් ඒ රහතන් වහන්සේට කය කෙරෙහි යන හැඟීමකුත් නැහැ සෝකායත කිනුමයි අර ලෝකයා සාමාන්‍ය කය කියලා හිතගෙන මේ මේ ඝන සංඥාවෙන් ගත්ත මේ කය සංඥාවකුත් නැහැ ඒ වගේ තාවාචාති කිනුමයි ලෝකයාගේ මේ වචනය මේ වචනෙන් කරන මේ සංස්කාර රැස්කන සංස්කාර ආදියට මූලික හේතුව මේ වචනයට සත්‍යතාවක් දීම. මේ භාෂා ආදී විවහාරයේ ප්‍රේමයට දෙන සත්‍යතාව. ඒක නෑ. සාවාචාන හොති. සෝ මනෝතිකින හොති. දැන් අපිට කෙනෙක් ගන්නාම අපිට සමහර විට හිතන රැක් වෙන්නේ මේ වචන වලට දීපු සත්‍යතාවන් නේ. ඒ වගේම දැන් සෝමනෝති පිනු ඒ සිතත් ඒ විදිහටම අර ඇතිව නැති වෙන මේ සංස්කාර සමෝහය මගේ හිත කියලා ගන්නවා සෝමනෝති පිනෝති අන්න ඒක නිසා කෙත්තං තං නහෝති වත්තුං තං නහෝති ආයතනං තං නහෝති අධිකරණං තං නහෝති යම් පත්‍යාත උපද්දති අධ්‍යාත්මං සුඛ දුක්ඛං අතුරුකින් සුඛ දුක් ඇතිවීමට සුඛ දුක් ආදී ඇතිවීමට හේතු යම් කෙත්තක් ඉදමක් ආයතනයක් කාරණයක් තිබුණා නම් ඒව නැහැ අන්න ඒ අදහසයි එතකොට මෙතන මේ කෙටියෙන් සඳහන් වෙන නක්කේතසික අනුරුපං අර චෛතසික වශයෙන් මේ සෝර මුල විසින් නැත් වශයෙන්ම මේ ස්වාමීන් වහන්සේ මරණයට පත් කළත් ඒන් චෛතසික වශයෙන් දුකක් නෑ මගේ ශරීරය කියලා නෑ මක් නිසා ධර්මාරය ඉදිරි ගන්න එන කලින් අතහැරලා ඉවරයි එතකොට ඒ අදහස මේ පළමුනි ගාථාවෙන් සඳහන් වෙන ඊළඟට ඒ වගේම ඊළඟ ගාථාව අපි කල්පනා කරලා බලමු බලුවාම ඒකෙත් හොඳ මේ ශූන්‍යතාව පිළිබඳ හැඟීමක් වෙනවා නමේ හෝති අහෝසින්ති භවිස්සන්ති නොහෝති සංඛාරා විභවිස්සන්ති තත්ත කා පරිදේවන නමේ හෝති අහෝසින්ති මට වැටහෙන්නේ නැහැ මම හිතියා කියලා මම වීමි යන අදහසක් මට වන්නේ නැහැ මට ඇතිවන්නේ නැහැ භවිෂ්‍යන්තින් නෝතිනේ මම වන්නේ නින්න අදහසකුත් මට ඇතිවන්නේ නැහැ. මේ කියන්නේ මට අතීතයක් තිබුණා අනාගතයක් තිබුණා කියලා එන ගීමක් මට එන්නේ නැහැ. භවිෂ්‍යන්තින් නෝතිනේ සංඛාරා විභවිෂ්‍යන්තිය මට වැටෙන්නේ මේ මෙච්චරයි. සංස්කාරයන් විනාශ වෙලා යනවා. සංස්කාර ගොඩක් අතීතේ වුණත් ඒකයි අනාගතේ වෙන්න තියෙන්නත් එච්චරයි. සංඛාරා විභවි සම්පි තත්ත කාපරිදේවන. ඒ නිසා එයිලා කවර වැළපීමක් දැන් මෙතන මේ ඊටමත් වැදගත් අදහසක් සඳහන් වෙන මේක අපි තවදුරටත් විස්තර කරොත් දැන් නිවන පිළිබඳවයි මේ දේශනා මාලාව යන්නේ මේ නිවන පිළිබඳව මේ දේශනා ආදී පවත්වන්න සිද්ධ වුනේ මේක පිළිබඳ නොයෙකුත් සිද්ධියේ මතිමතාන්තර තිබෙන නිසා අපි ගන්න ඉලක්කය කුමක්ද කියන එක ගැනවත් හරියට වැටහීමක් නැහැ අබෞද්ධයින් අතර පමණක් නෙවෙයි බෞද්ධයින් අතර. දැන් මෙතන මේ හොඳ කාරණා කීපයක් මතු කරගන්න පුළුවන් මේ භාවයේ පිළිබඳව මෙතන මේ කතා කරන්නේ. මේ රහතන් වහන්සේ අතීත භවවල ප්‍රතිකුත් ආත්ම භාව ලබන්නේ නැති ප්‍රේතයන් හැටියට, බ්‍රහ්මයන් හැටියට, දෙවියන් හැටියට, මානුෂයන් හැටියට. එතකොට මෙතන මේ කියන්නේ බොරුවක් නෙවෙයි. නමේ හොති අහෝසින්ති මම හිතියා කියලා හැඟීමක් මට ඇති වෙන්නේ නැහැ කියලා අදහස් කරන්නේ. මොකද්ද? අර සාමාන්‍යයෙන් ලෝකයා දැන් අතීත භව දැක්කලා එහෙම නැත්නම් අර අවිඥාලාභී හිම අතීත භව දැකලා කල්පනා කරන්නේ මම 80 ආත්මයේ 80 ආත්මයේ සිටියා මම දෙවියෙක් හිටියා බ්‍රහ්මෙක් හිටියා කියලා සමහර විට මාන්නය පිටව ගන්නවා පිරිතනකින් තෝපෙක් කෙනෙක් යනුව යම් කිසි හිත දුර්වල කර ගැනීමක් තියෙනවා. අන්නේ විදිහේ තත්ත්වයක් මේ රහතන් වහන්සේට නෝ පේන අතීතයේ තිබුණේ මේ සංස්කාර ගොඩක් අනාගතයේ තිබෙන මේ සංස්කාර ගොඩක්. අර චිත්‍රපටි අර ඔක්කොම මේවා මනෝපෑම් ගොඩක් කියලා හැඟීම් වටේින් ඇති කරගත්තු නරඹන්නා වගේ ප්‍රේක්ෂකයා වගේ. ප්‍රඥාව නිසා ඇති වෙන තත්ත්වයක්. මේ හොති ආලෝසින්ති භවිසාන්ති නොහොතිනේ සංඛාරා රූපවිසාන්ති තත්ථ කාපරිදේවනා. ඒක නිසා මෙතන වශයෙන්ම ගැලපෙන දෙයක් නෑ කියන එක. මේ தত্ত্বය මේ මේ සංස්කාර කියන එකට අපි එක් අවස්ථාවක සඳහන් කළා මේක ඇත්ත වශයෙන්ම භවයේ තිබෙන්නේ මහා දඟලීම් රසක් සහ දඟලීම් රසක් කියලා. මේ දඟලීම් දඟලීම් ගැන කියනකොට අපිට හිතා ගන්න පුළුවන් දැන් ওই කඹයක් වරපටක් ආදී දෙකීමේදී කෙරෙන දෙයක් මේ දඟ වැටෙන එක. දඟ වැටෙනවා දඟලිනවා. එතකොට මේ එක්තරා උපමාවක් පොඩි නිදර්ශනයක් ආශ්‍රයෙන් සරල උපමාවක් ආශ්‍රයෙන් අපිට මේ භවය පිළිබඳව දැන් භවයත් භව නිරෝධයත් කියන මෙන්න මේ කාරණා දෙකයි මේ ඊටාමත් වැදගත් වන්නේ. නිවන හඳුන්වලා තියෙනවා භව නිරෝධ කියලා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මම මේ භව නිරෝධය ගැන දේශනා කරනකොට මේ අත්‍යවශ්‍යයි මට චෝදනා කරන උච්ඡේදවාදීන් විශේෂයෙන්ම ආත්මවාදී ගත්ත බමුණන්. නමුත් ආත්මවාදී ගත්ත බමුණන් තීර්ථකින් පවුණක් නෙවෙයි සමහර විට බෞද්ධ පඬිවරුන් පවා මේ බයයි මේ නිවන අභාව මාත්‍රයක් කියලා. භව නිරෝධය කියන වචනෙට බයයි. ඒක නිසා තමයි නොකුත් විදිහේ ගුඪත්වයක් ආරෝපණය කරන්නේ නිවන පිළිබඳව. මොකද්ද අමුතු එකක් මේක කියලා. එතකොට මෙතන රහස කුමක්ද? අර භව්‍ය පිළිබඳව බුදු පියාණන් වහන්සේ දක්වන විශේෂ දර්ශනය පිළිබඳ අවබෝධයක් නැතිකම. ලෝක සම්මත භාවය ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ පහළ වීමට කලින් භාවය පිළිබඳව ලෝකයක් කල්පනා කර යම් කිසි පදාර්ථයක් සදාකාලික නිත්‍ය පදාර්ථයක් මේ භාවය කියන්නේ. එතකොට මේ වුන්ට මේ මේ සත්පදාර්ථය විනාශ කිරීමක් තමයි අර උච්ඡේදය කියලා කියන්නේ. මම මාගේ කියලා ගත්ත ආත්ම తত্ত্বය. බුදු පියාණන් වහන්සේ අෂ්ටාංගික ප්‍රතිපදනා ධර්මයට අනුව මේ භාවය විස්තර කෙරෙන්නේ උපාදාන පත්‍ය භව. උපාදාන නිසා මෙතන භාවයක් පවතින්නේ. අනෙතන ඉක්කාමක වැදගත් කාරණයක්. අල්ලා ගැනීම නිසා භාවයක් පන්නේ. දැන් අපි අර කියාපු අර පාපුටුව පාපුටුවක් වුණේ ඒ පාපුටුවක් හේතු පාවිච්චි කිරීම නිසා. ඒක පුටුවක් හැටියට අල්ලගත්තොත් ඒක පුටුවක්. ඒ ඒ ජවනිකාන ඒක පුටුවක්. ඒක මේසයක් හැටියට අල්ලගත්තොත් ඒක මේසයක්. ඊළඟට ඒ වගේම අපිට හිතා ගන්න පුළුවන් දැන් නාට්‍ය ගානිකාවක එකම දී කෑල්ල. ඒක ඉල්බ ගත්තොත් ඒක හැරමිටියක්. ඒක අමෝරා ගත්තොත් ඒක අවියක් මුගුරක්. මේ විදිහට ලෝකයා මේ සත්‍ය වශයෙන් දේවල් හැටියට ගන්න දේවල් වල දෙයක් නැහැ. ඒ දේවල් දේවල් හැටියට තියෙන්නේ තණ්හා මාන දික්ක වශයෙන්. මේ චෛතසික හේතුන් මෙතන තියෙන චෛතසික හේතුන් ගොඩක් ලෝකයා අමතක කරනවා ඒවට සංකල්ප ප්‍රඥාන්ති ආරෝපණය වුණාට පස්සේ ඒවා සත්‍ය දේවල් හැටියට හිතාගෙන හොඳට බෙදා හදාගෙන අර විදිහට දැන් අර පුටුවේහි පුටුව උඩ පුටුව තුල පුටුව මගේ ආදී වශයෙන් තවදුරටත් ඒවා නිකුත් විදිහේ සංකල්ප මඤ්ඤණාවල් ඇති කර ගන්නවා. ඔන්න ඒ විදිහේ තත්ත්වයක් මේ රහතන් වහන්සේගේ අර විමුක්ත සිතේ නැහැ. අන්න ඒකයි මෙතන කියන්නේ අර උපාදාන පත්‍ය භව තේරුම් ගන්නවා මේක උපාදානිය නිසා සාමාන්‍යයෙන් ප්‍රතිසම්බාධ ගැන විස්තර කරනකොට උපාදාන පත්‍ය භව කියන හිතන්නේ මේ භව උපාදාන නිසා ඊළඟ භවයක් ඇති වුණා කියලා. නමුත් මේක මේ මොහොතක් මොහොතක් පාසවන දෙයක්. දැන් මම මේක මේ අතින් අල්ලගෙන සිටින මේ වටාත්ත මේක වටාත්තක් වුණේ මේ ඒකට ගත්ත ප්‍රයෝජන නිසා මේක වෙන දෙයකින් හැදුවත් මේකට වටාත්තක් කියනවා. නමුත් මේක මේ ගන්න ප්‍රයෝජනය අනුවයි. මේක වෙන දෙයකට යොදන්න මේක උපාදාන පත්‍යමෝ. මේ උපාදාන කියන වචනේ ආශ්‍රයෙන් අපිට මේ කලේ තවදුරටත් තේරුම් ගන්න පුළුවන්. දැන් අර අපි මේ පටන් ගත්තේ මේ දඟලීම් සහ දඟලීම් සමූහයක් කියලා මේ භාවය. මේ භවයේ තියෙන දඟලීම් සහ දඟලීම් සමූහය. පොඩි නිදර්ශනයක් වශයෙන් අපිට සිහියට නගා ගන්න පුළුවන් නම් දැන් අපි දන්නවා කඹයක් අඹරනකොට අපි ගන්න වරපටක් කඹයක් වරපටක් ඇඳිවරි මාදීදී කරන දෙයක් තමයි දෙදෙනෙක් දෙපැත්තකින් දෙගෙන මේක දඟලනවා. දඟලෑමකින් තමයි කඹයක් අඹරන්න පුළුවන්. නැත්නම් වරපටක් අඹරන්න පුළුවන්. දැන් වරපටක් ඇඳිරීමට නම් අපි යම් කිසි හේතුවක් නිසා වරපටක් මෙතෙන් දිගන්නවා. ගල් කීපයක් එකතු කරන දැල් තුන හතරක් හරි අරගෙන දෙන්නේ දෙපැත්තකින් මේක අඹරන්න ආරම්භ කරනවා අඹරන්න පටන් ගන්නවා ආරම්භනවා එතකොට සාමාන්‍යයෙන් මේ අඹරීම සඳහා කරන්න ඕනේ කෙනෙක් එක පැත්තට අඹරන අතර අනිත් එකන අනිත් පැත්තට අඹරනවා එතකොටයි මේ අත්වශයෙන් එක වරපටක් වන්නේ නමුත් මෙතෙන්දී අපි හිතා ගන්න ඕනේ නිදර්ශනයක් සඳහා මේ මේ විදිහට අඹරන්න සූදානම් වෙන අවස්ථාවේදී නදී කවුරු හරි මේක අල්ලගන්නවා. අර දුන්නා විතර දක්වන දක්වෝ දැන් කිසි හේතුවකින්. නදී කවුරු හරි මේ වරපට අඹරන අවස්ථාවේදී අල්ලගන්නවා, තදින් අල්ලගන්නවා. මේ දෙන්නත් අඹරගෙන යනවා. හැබැයි පොඩි වැරදීමක් වෙනවා. සාමාන්‍යයෙන් අපි කිව්වා අර අඹරන්න නම් මේ දෙකත් විරුද්ධ පැතිවලට අඹරනවා. නමුත් මේ දෙන්නම එක පැත්තට අඹරන්නේ. මේක මේ දෙන්නට වැටෙන්නේ නැහැ, නදී එක්කෙනාට වැටෙන්නේ නැහැ. මක්නිසාද අර නදීන් අල්ලගෙන ඉන්න නිසා. අර උපාදානය නිසා මේ මේ කියන දඟලීම මේ කියන දඟලීම ඇත්ත වශයෙන්ම දඟලීමක් නුවණ බව වැටහීමක් නැහැ අර උපාදානය නිසාම හැබැයි මේක දඟලීමකුත් වෙනවා අර මැදින් අල්ලගෙන ඉන්න නිසා කඹයක් වගේ දෙයක් ඇඹරෙනවා කඹයක් වගේ දෙයක් නේ ඇඹරෙන්නේ ඇත්ත වශයෙන් කඹයක් කඹ දෙකක් කියලා කියන්න පුළුවන් එහෙනම් වරපටවල දෙකක් කියලා කියන්නත් පුළුවන් අර එක පුද්ගලෙක් අල්ලගෙන ඉන්න එතන ඉඳලා අර මැද ඉන්න අල්ලගෙන ඉන්න තැන දක්වා එක එක වරපතක් එතන ඉඳලා තව එහාට තවත් වරපතක්. නමුත් මේක බැලු ධර්මත ආකින් ඉඳන් බලනකොට මෙතන තියෙන්නේ මේ දෙන්නේ වරපත කඹරනවා. මේක තියෙන්නේ අත්ත වරපතක්. සත්‍ය ඉහි වරපතක්. අපි දැන් කීතේ මොහොතකට ඉති ගමම්ම අර මැදින් අල්ලගෙන ඉන්න පුද්ගලයා අතහැරියයි කියලා මොකද වෙන්නේ එතකොට? අර උදගත්තම දඟලමින් සිටිය මේ වරපත ඒක්ෂණයෙන්ම මොහොතකින්ම අර සියල්ලම අර අර සබ්බ සංකාර සමත සබ්බූප දෙපටි නිස්සග්ග වගේ තත්ත්වයක් වෙනවා. ඒක ඉන්පිටින් ගිහිලා. අත් වශයෙන් මෙතන කඳයක් නැහැ කියන අවබෝධය කෙනෙකුට එනවා ඒකම. අන්නේ විදිහට තමයි මේ ලෝකය. මේ ලෝකයේ තිබෙන මේ අනිත්‍යතාව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේක අල්ලා නොගන්නාතා උපාදානයක් නැතිතා මේ අනිත්‍යතාවෙන් අපිට කිසිම පීඩාවක් නැහැ. මෙතන තියෙන්නේ මෙතන ලෝකයේ හැම දඟලීමක්ම ඒ ක්ෂණයෙන්ම දඟලීමකින් ඉවර වෙනවා. ඒකයි ලෝක ස්වභාවය. උද්‍යබ්බය කියලා කියන්නේ ඒකයි. එතකොට අර කොම් දෙකේ එක්කෙනෙක් එකපැත්තට අර අල්ලගන්නේ නැත්නම් මොකද වෙන්නේ? මේ අනන්ත කාලයක් කල්ප කෝටි ගණනක් අර දෙන්න එකතු වෙලා අර වරපට එකපැත්තට අර විදිහට අඳරුවත් කවදාවත් වරපටක් හැදෙන්නේ නැහැ. මක්නිසාද දෙන්නම එකපැත්තටයි කරකවන්නේ. මේ විදිහේ සත්‍යයක් ලෝකයේ තිබෙන ලෝකයේ මේ ගලන හැම දෙයකම තිබෙන අනිත්‍ය ස්වභාවය ඉන් අපට පීඩාවක් වන්නේ නැහැ. පීඩාවක් වන්නේ අන්න මැදින් අල්ලගත්ත හැටි. එතකොට අර මැදින් අල්ලගත්ත හැටි අන්න කඩයක් වගේ දෙයක් හම්බ වෙනවා. ඕකටයි ලෝකයා ලෝකය කියලා කියන්නේ. මේකයි ලෝකයා සත්‍ය හැටියට ගන්න. එහෙම සත්‍ය හැටියට ගැනීම නිසා තමයි අර මේකේ අනිත්‍යත්ව නම් එහෙමනම් මේ සත්‍ය වූ ලෝකේ විනාශ කිරීමක් වෙන මුච්ඡේදයක් වෙනවා. මේ தත්ත්වය පිළිබඳ බුදු පියාණන් වහන්සේ මේ උපාදානපච්චය භව කියන වචනේ අර්ථය අනුව මෙතන කල්පනා කරොත් මේ මේ දෙමින් දර්ශනීය මාර්ගයේ ඇත්ත වශයෙන් මෙතන නැති වෙන දෙයක් නැහැ. නැති වෙන විනාශ වෙන ආත්මයක් නැහැ. මෙතන ඇත්ත වශයෙන් තිබුණ ලෝකයේ තිබෙන්නේ මේ විදිහේ මේ අනි ලෝකයේ තිබෙන අනිත්‍යතාවය සුදයක් බේ වශයෙන් මොහොතක් මොහොතක් පාස ඇති වෙනව නැති වෙනවා. මේක නදී ග්‍රහණයක් නැත්නම් මේකේ මෙතන උපාදාන පත්‍ය භව ඊළඟට තියෙන්නේ මොකද්ද? භව පත්‍ය, ජාති, ජාති පත්‍ය, ජරා මරණ, ශෝක, පරිදේ, දුක්, දෝමනස්, උපායාස සම්භවಂತಿ. අර දුක්ඛම්න සුපායස ආදී හරියට අර මැදින් අල්ලගෙන ඉන්න තැනකට අර කරකැවිල්ල නිසා අඳුරීම නිසා වන පීඩාව වගේ ඒ විදිහට එතකොට යම් කිසි දැන් මේ සුණානාදී මාර්ගඵල ලබන බුද්ධලෙනි මේ ලෝකයේ පිළිබඳ ලබා ගන්න ගැටීම ඉතාමත්ම කෙටියෙන් දක්වන පාඩයක් තමයි අපි කලින් සඳහන් කරේ යම් කිසි සමුදේ ධම්මං සබ්බංසං නිරෝධං බලුවාම මේ කිසි දෙයක් නැහැ වගේ බලුවාම යම් කිසි සමුදේ ධම්මං සබ්බංසං නිරෝධං යම් තාද්දයක් හටගන්නා ස්වභාවයක් තියෙද ඒ තාත් හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයක් ඇති අන්න අර ලෝකයේ අහිංසක අර ඇතිවීමක් නැතිවීමක් පිළිබඳ ඉතාමත්ම සරල ගැටීමක් වෙනවා ඒකයන් පුද්ගලයාට හරියට අර මැදින් අල්ලගෙන ඉන්න පුද්ගලයා මොහොතකට මාර්ගචිත්ත බලෙන් සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය අල්ලගෙන හිටින්නේ එල්ලීගෙන හිටින්නේ ඒක නිසා තමයි අර මැදින් අල්ලගෙන ඉන්න පුද්ගලයා කොච්චර අරතනම් අර දඟ නිසා දඟලින් දඟලින් මැද්දේ පීඩා ඇති වුණා ශෝක පරිදේ දුක් දෝමනස්කාරයට ඇති වුණත් අතහරින්නේ නැහැ. ඒක බොහොම අමාරුයි. බුදු පියාණන් වහන්සේ කෙනෙක්ම පහළ වෙලා ධර්ම ප්‍රකාශ කරන තාක් ලෝකය ඒක අතහරින්නේ නැහැ. එතකොට කොයි ආකාරකින් අර පාදාන ස්වභාවය මොහොතකට ඉවත් කරලා අර ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු කරලා ලෝකෝත්තර වශයෙන් පුහුණු කරලා මොහොතකට අතහැරියන පුද්ගලයා අන්න ඊළඟට ආයිත් අල්ලගන්නකොට තේරෙනවා අර දඟ අඩුයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඒවා හුඟක් දුරට අඩු කියලා ගිහිල්ලා අර ළඟේ ගිහිල්ලා උදවරකට තරමක් දුරට ගිහිල්ලා ඒ වගේම මේ භවයට නැවතෙන මොහොතේදී තේරෙනවා මේ මේ භවයට ඉන්නේ උපාදානය නිසා කියලා. මේ අල්ලා ගැනීම නිසා. ඒ අල්ලා ගැනීම තියෙන අර ආශ්‍රව අනුසයාදී නිසා අප්‍රේණ ක්ලේශ නිසා කියලා ওই විදිහට තේමක් වෙන පටිච්චසමුපාදානම එතනම තේරෙනවා. ඔන්න විදිහට අපිට මේ වරකට ආශ්‍රයෙන් දුරට අපි ගියේ නමුත් මෙන්න මේ භය පිළිබඳ යම්කිසි වැටහීමක් ලබා ගන්න මේ උපමා උපකාර වෙනවා කියලා හිතනවා මක්නිසාද ලෝකයා භය ගැන කල්පනා කරන්නේ බෞද්ධ බෞද්ධ හැමදෙනෙක්ම අර සත්පදාර්ථ පිළිබඳව අර සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටිකෙන්ගේ ගත දෘෂ්ටියමයි තමයි දෘෂ්ටිය පිළිබඳ පිරිසුදු වීමක් නැතිතා ලෝකයා තුල නිවන බය දන්නවන බිය දන්නවන දෙයක් භව නිරෝධය කියන එක බොහොම බයයි. ඒකට තමයි මේ පුතිකුත් නෝදුගේ මම එකක් තමයි අටුවාචාරින් මහන්සිලා පවා. සමහර විට මේ නිවන පිළිබඳ හඳුන්වනකොට අර දුර කියන පදය වැරදියට තෝරනවා. ඒ කියන්නේ මේ නිවන කියන වචනයෙන් හඳුන්වීමට සමහර විට යොදන සත්‍සත කියන වචනේ කිසිසේත් කිට්ටු කර නොකළ යුතු වචනයක් නිවන හඳුන්වීමට යොදනවා. නිත්‍ය සාස්වත තත්වයක් තමයි නිවන. අපෙන් අහන්නක මොකද්ද කියලා ඒක ප්‍රකාශ කළොත් උදාර බ්‍රහ්මත්වයට ලං වන නිසා, බ්‍රහ්ම නිර්වාණ ආදියට ලං වන නිසා. නමුත් මේ විදිහේ තත්වයක් ඇති වුණොත් නිසාද අර දුර කියන වචනේ. දැන් බුදු පියාණන් වහන්සේ නිවන හඳුන්වන එක වචනයක් තමයි දුර. මේ වචනේ අර්ථය හරියට තේරුම් නොගැනීම. මේ දුර කියලා කියන්නේ ස්ථිර, අචල කියන අදහසයි. සමහර අවස්ථාවල මේ කමගම දැන් ධක්මයම නවිදනවා දුලං සස්සතං අවිපරිණාම ධම්මං නිච්ඡං ඔය නිච්ච දුර සස්සත අවිපරිණාම ධම්ම කියලා ওই විදිහේ පද සමූහයක් තිබෙනවා තමයි. ඒ කියන්නේ අර ඒවා එක ළඟින් යන පද නිසා. නමුත් මෙතන නිවන දුර වශයෙන් හැඳින්වීමක් නිසාද නිවනින් ලැබෙන ප්‍රත්‍යක්ෂය කවදාවත් වෙනස් වෙන්නේ අතරං සුඛං කියලා ප්‍රකාශ කරන්නේ එකයි. ඒ අදහසමයි අකුප්පා චේතෝ විමුක්ති කියලා. බුදුරජාණන් වහන්සේ නිවන හඳුන්වන සමහර අවස්ථාවල අකෝප්‍ය වූ චේතෝ විමුක්තිය. අනිකුත් හැම චේතෝ විමුක්තියක්ම කුප්පයි. කුප්පපටිච්ච සම්පන්න. කෝප්‍ය වෙනවා. කුපිත වෙනවා. චලනීය වෙනවා. සමහර විට ජීවිත කාලය තුල විචරණය වෙනවා. මරණ වේදනාව හමු චලනීය වෙනවා. අවසාන දුම් කනුව තමයි මේ මරණ වේදනාව කෙනෙකුගේ. ඒ යම් කිසි දුම් හෝ නොදුම්ම වැටෙන අවස්ථාව තමයි මරණ වේදනාව. ඒ මරණ වේදනාව හමුවේ ඒ අනිකුත් චේතෝ විමුක්තිය හැම එකක්ම පරාද වෙනවා. නමුත් මේ නුන් කියන චේතෝ විමුක්තිය මායя ඉන්න කලින් අතහරින මේ නුන අපුත්තා චේතෝ විමුක්තිය. ඒක කවදාවත් මේ ඒක අචලයි. අචලං සුඛං කියලා කියන්නේ ඒකයි. අද්වයන් කියලා කියන්නේ ඒකයි. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ නිවන හැඳින්වීමට යොදු පද සමහර විට ඒ අර්ථය හරියට තේරුම් නොගැනීම නිසා සමහර විට බුදු පියාණන් වහන්සේ අනෙක තීර්ථකින් යොදන වචනම යොදන වෙන අර්ථයකින් ඒ බඳු අතන් බොහොමයි නමුත් ඒ තීර්ථකින් යොදු අර්ථයෙන් ගත්තොත් ඒකෙන් පිටුම එතන ධර්මය විකෘත වෙනවා ඒ විදිහට නිසා තමයි මේ අටුවාචාරින් වහන්සේලා ඉතාමත් මහාසනාවන්ත අන්දමට සාස්වත කියන වචනේ තමයි නිවන හැදීමේට උදාගෙන තියෙන්නේ සාස්වත නිත්‍ය යාක්‍යකිට මූලිකම හේතුව අර භවය පිළිබඳව තියෙන වැඩි වැටීම මෙත ඇත්ත වශයෙන්ම භවයක් තියෙනවා කියලා දැන් අසීමානීය කියලා වචනයක් තියෙනවා ඒකෙන් හංගෙන්නේ මේ දෙවි කියලා මානයක් ලෝකයේ තිබෙන්නේ. වෙන ශාස්ත්‍රීයනොනු බැලුවේ මේ සත්‍ය වූ මම මේක බේරගන්න. එහෙම නැත්නම් මේකට අමෘත තත්වයක් ලබා ඇති. බුදු පියාණන් ප්‍රකාශ කළේ මෙතන ඇත්ත වශයෙන් තියෙන අස්මි මානයක් දෙමි කියලා කියන මානයක් පමණයි. මේ මානිය ඉවත් කිරීමයි අවශ්‍ය වන්නේ. අන්න ඒක නිසා තමයි දැන් නිවන පිළිබඳව සමහර සඳහන් වෙනවා ඔය අනිත්‍ය සංඥාවෙන්ම සමහර විට සම්මා මානාදි සමය අන්තමකාසි දුක්ඛස්ස. අසුමාන සමුග්ඝාතං තාතුනාති දික්ඛේ ධම්මේ නිබ්බාණං රාතන් වහන්සේ පිළිබඳව සඳහන් වෙනවා අසුමානයි විනාශ කිරීම කියන தත්ත්වයට පෙනෙනවා ඒක දික්ඛේ ධම්මේ නිබ්බාණ ඒකමයි දික්ඛ ධම්මේ නිවන සමහර කෙනෙක් කල්පනා කරනවා අසුමාන සමුදාතිය වෙනමයි නිවන වෙනමයි කියලා නමුත් අසුමාන සමුදාතියත් එක්කම නිවීම එතනමයි ප්‍රතිසාර අර මේක මේ ඇත්ත වරපටක් ඇත්ත කඳයක් කියලා හිතාගෙන මෙච්චර කාලයක් මේ අබරඹර ඉන්නේ මේක තේරෙන්නේ නැති අර උපාදානයේ මැදින් අල්ල ගැනීම නිසා අතහැරිය මොහොත තේරෙනවා. ඊළඟට ඒ රහස අතහැරීම නිසා තමයි අර ආර්ය පුද්ගලයා ආර්ය පුද්ගලයන් හැදින්වීමට යෙදෙන පද මේ සංසාරයේ උපදින උත්පත්ති සංඛ්‍යාවන් නම් කරලා තියෙන්නේ ඒක නිසායි. අර වැටහීම එනවා. නමුත් අර දැන් සත්‍යක්කත් ධර්ම සෝවාන් පුද්ගලයා තව හත්වරකින් උපදින්නේ අර ජන්ම අර දඟේ දිහිලා ඒක නිසා දැන් රහසත් වටහා ගත්තා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙම ගියොත් තවදුරටත් මේ අතහරින්න බයවෙන්නේ ඉන්නේ මේක එල්ලිලා ඉන්නේ. එල්ලිලා අතහරින්නේ නැතිමක් නිසාද අතහැරියාම මේ විනාශයක් වෙයි කියලා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ මහා බරක් හැටියට පේන මේ බර ඇත්ත වශයෙන්ම උපාදානීය නිසා නැති වෙන බර. දැන් යමක එල්ලීගෙන ඉන්න වේගයමයි මෙතන තියෙන බර. ඒ කාරණේ ලෝකයට තේරෙන්නේ මේ මහා විනාශය කියලා හැඟීම නිසා අර කඹේ එල්ලිලා ඉන්නවා. නමුත් මොහොතකට හරි ඇතහැරියා නම් තේරෙනවා අර දඟලින් දඟලින් තමම මේ මොහොතට නැති වෙන බව දිනන බව. ඒ දිනන පිළිබඳ සම්පූර්ණ අවබෝධය ඥාන සම්පූර්ණයෙන් මත හරියම ඒ අවස්ථාවේ රාශිය වංශයේ ඉන්පිටිමක්ෂය කළා. එතකොට මේ පොඩි ගාථා වශයෙන් අපිට හිතා ගන්න පුළුවන් අන්න අර තත්කා පරිදේවන මොකද්ද මේකට අඬන්න තියෙන්නේ. මත් නිසාද මම හිතුවා කියලා අවබෝධයක් තියෙන්නේ නැහැ. මම ඉන්නවා කියලා අවබෝධයක්ත් තියෙන්නේ නැහැ. මෙතන වෙන්නේ සංස්කාරයන්ගේ විනාශයක්. විභව කියලා මෙතන හේතුලා තියෙන වෙන අර්ථයකින්. සංස්කාර පිළිබඳ විභවයක්. ලෝකයා භවෙන් භව වචන දෙක පිළිබඳව කතා කරනකොට සමහර කෙනෙක් මේ භව සත්‍ය දුව ආත්ම පදාර්ථය විභව කියන්නේ ඒකේ විනාශය. නමුත් බුදු පියාණන් වහන්සේ මෙතන විභවිස්සන්ති කියන මෙතන විභව කියන පදේ කියන්නේ සංස්කාරයන්ගේ විනාශය. ඒකට අවුරුව තඳන්න ඕනේ නෑ අර වාක්‍යයක භවයක තිබෙන අර తాවකාලික විලාව පරිමහා ගන්න අර පුතුකා පුතු ආදී වගේ පුදා ගන්න දේවල්. පුද්ගලයන් පිළිබඳව කල්පනා කළේ කර්මානුරූප අර භව සංයෝජන නූල් වලින් එහාට මෙහාට වෙන රූකඩ ගොඩක්. මේ රූකඩ ගොඩ මුල් කරගෙන තමයි දැන් අපි මේ දේශනාදිය පවත්වන්නත් මේ පිරිසක් නැත්නම් මේ දේශනාවක් නෙවෙයි මෙතන. මේ දේශනාව කියලා කියන මේ භවන මේ නාටකයට උපකාර වෙන අනිකුත් මාගේ වචන කිව්වත් අපි හැමදෙනාම උත්තර නාටි ජවනිකාවක් මෙතන තියෙන්නේ. දැන් මේක අපිට ලෝකයට දෙනවා මේ වගේම තවත් ජවනිකා මේ සමහර විට බඹ කීපයක් එහායින් අර කැලේ එහෙම සිද්ධ වෙනවා ඇති. කඩිය වලක් සමහර විට බොහොම කඩිසරව වේදනාවෙන් පෙළෙන වැඩිවිල්ල කුසගෙන යනවා ඇති ඔවුන්ගේ ජීවිතය ඔවුන්ගේ භවනාටක එක්තරා ගමනිකාවක්. ඒ වගේම තමයි මේ හැම එකක්ම. ඒකෙන් මෙන්න මේ රාමුව අපිට නොපෙනීම තමයි මේ අවිද්‍යා රාමුව යම් කිසි අවස්ථාවක අර ආශ්‍රව අංශේ වලින් විමුක්තව පින්වත් ඒ තැනත්තාට අන්න ලෝකයෙන් පිටුම විවෘතයි. හරියට අර චිත්‍රපට ශාලාවේ නෘත්‍ය ශාලාවේ අර දොරවල් හදිසි අරුණා වගේ. එම් පිටුම අර තිරේ තියෙන ඒ ගාවනිකා එතනම අර සබ්බ සංකාල සමත සබ්බ උපදී පිටින් සබ්බාදී අපි කලින් ප්‍රකාශ කළාට එතනින්ම ඉවරයි. දැන් එතකොට මේ ඒ දෙවෙනි ගාථාවයි ඊළඟට අපි යමු අර තුන්වෙනි ගාථාව සුද්ධං ධම්ම සමුත්තාදං සුද්ධං සංඛාර සම්පති පස්සන්තස යථා භූතං නබ්බං හෝති ගාමනි ඒ කියන්නේ සුද්ධං ධම්ම සමුත්තාදං සුද්ධ ධර්මයන්ගේ හට ගැනීම සුද්ධං සංඛාර සම්පති සුද්ධ සංස්කාර සම්පතියක් පස්සන්තස යථා භූතං යථා භූත වශයෙන් අතිතතු වෙතියෙන් දකින්න තැනත්තාට නබයං හෝති ගාමන ස්කන්ධිතය බයක් නම් නැතිවන්නේ නැත. දැන් මේකත් අපිට පුළුවන් ගිහින් හුඟක් ගැඹුරු අර්ථ මේකෙන් මතු කරගන්න. මේක නැති දේවල් නෙවෙයි මේ ඇති දේවල්. මේ ගාථාවේ තිබෙන අඩංගු දේවලුයි අපේ ශක්ති ප්‍රමාණයෙන් මතු කරන්න බලන්නේ. මේ සුද්ධ ධම්ම කියලා කියන්නේ මොනවද? දැන් ලෝකයා ගන්න දේවල්, එහෙම ධම්ම හැටියට සැලකෙන දේවල්, මනසට අරමුණු වන ඒ ධර්ම ඒවායේ අසුද්ධ ස්වභාවයක් තිබෙන නිසා, අසුද්ධ වන්නේමක් නිසාද ආශ්‍රව සහිතයි. මෙතන කියන්නේ අනාශ්‍රව ධර්මයක්. මේ රහතන් වහන්සේට මේ ලෝකයේ දේවල් අරමුණු වන්නේ අනාශ්‍රව වශයෙන්. ඒ වයින් සංකතයක් ගොඩ නැගෙන්නේ නැහැ. නිකන් සංස්කාර නමට සංස්කාරයව. ඒවන් චිත්‍රපටියක් ගොඩ නැගෙන්නේ නැහැ. අර චිත්‍රපටියේ තියෙන දර්ශනවල අර බිය ජනක දර්ශන මේවා මේ මේ ආකාරයට හැදිලා තිබෙනවා කියලා ගතෙහිම යටපත් නොවි අවිද්‍යාව අනුසයෙන් යටපත් නොවි තිබෙනවා නම් කෙනෙකුට චිත්‍රපටියක් රස විඳින්න බෑ අත්ත වශයෙන්. ඒ තැනට චිත්‍රපටියක් නැහැ. චිත්‍රපටිය එතනින්ම ඉවරයි. අන්න ඒ වගේ මේ මේවා සුද්ධ ධම්ම වශයෙන් රහතන් වහන්සේට කොට වෙනවා සුද්ධං ධම්ම සමුප්පාදං මේ ධර්ම ඇති වෙනව නැති වෙනව ඉච්චරයි සුද්ධං සංඛාර සංගති මේවා මේ අර සංස්කාර පෙළක් විතරයි ඒ ආරූපටක් මෙහි කරකේ වෙනවා ඒක අන්‍ය හැඟීමක් වෙනවා සුද්ධං සංඛාර සංගති මේක දකින්න තැනට ගම්දිතු බයක් නම් ඇතිවන්නේ නැහැ කියලා අපිට මේකට පොඩි උපමාවක් අපේ ශක්ති ප්‍රමාණින් කිට්ටු කළොත් මේක හරියට අපිට දක්වන්න පුළුවන් මහානේ මැසිමක මහගෙන මහගෙන යනකොට දැන් අපි ගන්නවා මහා මැසිමකින් දැන් ඍදි ඍදි කොටත් එහෙම දෙපටත් එකතු කරලා මහනවා. නමුත් හදිසියෙන් අපි හිතමු අර මහණ නැතිනම් යටිනූල ඉවරුණා කියලා. එතකොට මොකද්ද වෙන්නේ? යටිනූල ඉවර වෙච්ච බව දන්නේ නැත්නම් සමහර විට මේක නැහිච්ච මහමක් වගේ පේන්න පුළුවන්. නමුත් දානකොට නැහිලා නැහැ. මොකද වෙලා තියෙන්නේ අර මේ හැම මහමක්ම සම්පූර්ණව වෙන්න නම් මෙතන තිබෙන්න ඕන කාරණා කීපයක්. ඒ කියන්නේ අර ඉදිකටු පහලට යනවා එක්කම අර යටි නූල එකතු වෙලා මේකේ ගැටයක් වැටෙන්න ඕන. මේ ගැටිය වැටෙන්නේ නැහැ රහතන් වහන්සේට. අර සංස්කාර නිසා අර සංකතියක් ගොඩනගින්නේ. තණ්හා මාන දෘෂ්ටියක් නැහැ. තණ්හා වශයෙන් ඇලීමකුත්, මාන වශයෙන් ගැලීමකුත්, දෘෂ්ටි වශයෙන් පැටලීමකුත් අවශ්‍ය මේ බල ගැට ගෙතෙන්නේ. එතකොට මේ මෙතන තියෙන්නේ අන්න අර යටිනුන ඉවර වුණු මහණ නැතිවත් වගේ රහතන් වහන්සේගේ හිත වැඩ කරන්නේ. මේ හරි මේක කියන වලින් ක්‍රියා චිත්තාර්ග මේක කිව්වත් මේ හැම එකකින් හැංගෙන්නේ අර අනාශ්‍රය ධර්ම ඒවා සංකතයක් ගොඩනගින්නේ. මක්නිසාද අර මේවා ඇති වෙනව නැති වෙනව අර ස්වභාව ධර්ම වශයෙන් ඒවා දකිනකොට ඒ අවිද්‍යාව නිසා දැන් පටිච්චසමුප්පාදයේ මුලින් අවිද්‍යාව දාලා තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව නිසා ඇති වෙන ධර්ම પરම්පරාව. එතකොට ඒ අවිද්‍යාව නිසා ඇති වෙන ධර්ම પરම්පරාව ඒ ක්ෂණයෙන්ම මේකට කාලයක් නැහැ. අකාලික කියලා කියන්නේ ධර්මය අකාලිකයි කියලා කියන්නේ ඔන්න ඔය නිසායි. ඒකාර භවත්‍රයකට බෙදලා මේ පටිච්චසමුප්පාද මේ සංස්ථාගත විදිහට තේරුම් කරන්න යාමෙන් තමයි මෙන්න මේ මේ ධර්මයේ ඊටමත්ම සම්දිත්තික අකාලික ගුණයටපත් වෙලා තිබෙන්නේ. අර අවිද්‍යාව නිසා අර්ථන ධර්ම પરම්පරාවක් ඇති වෙනවා නම් භව ජාති ජරා මරණ ආදියක් ඇති වෙන ඒ தත්ත්වයේ ඒ ක්ෂණයෙන්ම ඉවර වෙනවා අර අවිද්‍යාව ප්‍රහාණය. අන්න ඒක නිසා තමයි නබයන් හෝති ගාමනේ. මෙතන මේ අමෘත කියලා කියන්නේ මේ මරණ බය නැතිවීමයි. එතකොට මේ මරණය පිළිබඳව තිබෙන ලෝකයා තුළ තිබෙන එක්තරා විදිහක හුඹස්දියක්. වෙන විදිහකට කියනවා එක්තරා හුඹස්දියක් ලෝකයා තුළ තිබෙනවා. දැන් අපි දන්නවා වම්නික සූත්‍රයේ මේ හුඹහක උපමාවක් ප්‍රකාශ කරලා තිබෙනවා මේ මේ මිනිස් වෙනකක් ජීවා මේ ශරීරය පවා ශරීර කූඩුව මේ සතර මහා දූතයන්ගිනුත් මෞපියන් නිසාත් මේ ආහාර පාන ආදීනුත් එකතු වෙලා ගොඩ ගැහුණු උඹහක් හැටියට වම්නික සූත්‍රය දක්වලා තියෙනවා මේ ශරීරයේ. මේ සූත්‍රය ප්‍රකාශ කරනවා අභික්කන සුමේද සත්තං ආදාය. නුවණැත්ත නැති පුද්ගලය මේ ආයුධයක් අරගෙන මේ හුඹා බිඳින්නේ කියලා. මේ හුඹයි සත්‍ය වූ ආත්ම රාගයක් ඉන්නවා කියන හැඟීමයි ලෝකයා තුල තිබෙන්නේ. මේක හරියට බිඳලා බැලුවහම අන්තිමට වෙන්නේ කුමක්ද? අන්තිමට හමු වෙන්නේ කවුද? අර ලෝකයාගේ වැඳුම් පිදුම් ලැබිය අනාත්ම රහතන් වහන්සේ කෙනෙක්. අනාත්මය ප්‍රත්‍යක්ෂ කරන නාගයෙක් හමු වෙන්නේ. ඒකම තමයි වම්නික සූත්‍රයේ මේ මේ සූත්‍රයේ මේ කුටියට අපට අර්ථ එකතු කරගන්න පුළුවන්. ඒ ධර්මානුකූලවම අන්න ඒ විදිහට තත්ත්වයක් මෙතන මේ. එතකොට අර මේ ධාතු මහ බුදුකය එහෙම නැත්නම් මේ හැම මේ ඝන සංඥාවෙන් ලෝකයා ගන්න දේ ඒ ඝන සංඥාව නිසාම මෙතන මේ මරණ බයක් ආදියක් ඇති වෙන්නේ. භවය නිසාම එතන ජාතිය තිබෙනවා. දැන් පරික්ෂාම්පාදයේ පිළිබඳව හොඳ වැටහීමක් මේ අනුව කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. අපි කල්පනා කරනවා ಜಾති කියන එක හරියට අර ಜಾති කියලා කියන වචනයක් කියනකොටම සමහර විට 100ට නැගෙන්නේ අර මව් කුසකින් බිහිවන කෙනෙකු එහෙම නැත්නම් අර ඒ විදිහට දරුවෝ ඒ විදිහට. නමුත් මෙතන මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන જાතිය අර අර භවයත් එක්කම සම්බන්ධයි අර උපාදානයත් එක්කම සම්බන්ධයි. දැන් අපි මේ යම්කිසි දෙයක් කියන්නේ දැන් අර පාපුටුවක් හිටින්න පාවිච්චි කරන අවස්ථාවේ යන පාපුටුව උපන්න. එතකොට ඒ පාපුටුවේ ප්‍රයෝජනේ නැති වුණ අවස්ථාවේ පාපුටුව මරුණා නැති වුණා. අන්නේ අදහසින්ම තමයි දැන් අරිය පරිශන සූත්‍ර ආදී ඔය ಜಾති ධම්මං ජරා ධම්මං කියලා ඔය ප්‍රකාශ කරන තැන්වල ಜಾති ධම්මා යේතේ භික්ඛු උපදේ මේ උපදින් හැම එකක්ම මේ ධාති ස්වභාවයයි කියලා එහෙම ප්‍රකාශ කරනවා පුත්තපරියං ධාති දාසං මේ පණ ඇති දේවල් පමණක් නෙවෙයි එතන සඳහන් වෙන ධාතු රූප රජතං ධාති ධම්ම රන් රිදී මුතුමැණික් අපි දැන් කල්පනා කරමු මුල මුදල් ආදී ඒවා කොහොමද උපදින්නේ කොහොමද ඒවා ජරා ධම්ම වෙන්නේ ඒ උපදින්නේ අර තණ්හාමාන දිට්ඨිය ආදී නිසායි ඒවා විනාශ වෙන්නේ ඒවට භවයක් ලැබුණා, ජාතියක් උත්පත්තියක් ලැබුණා. ඊළඟට ඒ උත්පත්තිය නිසාම ඒ උත්පත්තියත් එක්කම අරගෙන යන තමයි ජරා මරණ ආදී. ඒ නිසා අර විදිහේ ශෝකපරිදේවාදියට ඒ කර්මණු වෙනවා. ඒකට උපකාර වෙනවා. මේ විදිහේ ඒකට මේ මේවා කනිකර සංස්කාර වශයෙන් දකින්න තැනට අර දේවල් හැදෙන්නේ නැහැ. ඒ අර අනිදර්ශන විඥානය පිළිබඳව සමහර විට මුල් මේ ප්‍රකාශ කරන අවස්ථාවල තේරුම් ගැනීමට අපහසු වගේමක් නිසාද මෙතන මහා වචන ගොඩක් විතරයි තියෙන්නේ. පටවිනාහෝසින් පටවියානාහෝසින් පටවිතුනාහෝසින් ඒකේ නම් පුරින් කියන්නේ කොහොමද? මේ ලෝකයා භවයක් ගොතා ගන්න භවනාටකයේ සත්‍ය දෙයක් හැටියට සැබෑ දෙයක් හැටියට සාහුරු කරගන්න එකිනෙකා අතර එක ව්‍යවහාර කරගන්න උපකාර කරගන්න මේ සංකල්ප සමූහයම රාතන් වාසු දකින්නවා මේවෙන් පිටින් අර මාතයන් ගොඩක් මේවා නියම හරයක් නෑ කියලා ඒ ඒ වැටහීම තිබෙනවා ඒ අවබෝධය තිබෙනවා ඒකට දැන් මෙතන අර මහාන මැතිතුමා උපමා වෙන ප්‍රකාශ කළේ මේ භවයක් ගෙතෙන්නේ භව නිරෝධය එතනම දැන් සමහර කෙනෙක් කල්පනා කරනවා දැන් රහතන් වහන්සේ මරුණට පස්සේ තමයි මේ නැත්නම් අපි මේ වචනේ දන්නේ මෙතන ලෝකයා පාවිච්චි කරන වචනේ මේ නිවන් සුව විඳින්නේ කියලා. නමුත් භව නිරෝධේ ප්‍රත්‍යක්ෂ කරනවා දිට්ඨිය ධම්මේ. මේක කිසිම ආගමක නැති විදිහේ පුදුම දෙයක්. අර භව නිරෝධේ ප්‍රත්‍යක්ෂ වන්නේ අන්න අර අර මහාන නැතිනේ වටින උදේ දරුණ අවස්ථාවේ. අනුසය සමුග්ඝාතේ ඒකම ආශ්‍රවය කිසිවක් නැහැ. තණ්හා මාන දෘෂ්ටියක් නැහැ. ඒක නිසා මේවා වෙනවා යනවා කිසිම අමෘතය එතනයි. අමතං පරිභුංජති. රහතන් වහන්සේලා අමතං අමෘතය පරිභෝග කරනවා. දැන් අර අධිමුත රහතන් වහන්සේ දැන් යම් කිසි විදියකින් අත් වශයෙන් සිද්ධ වුණේ අර සෝරදුතු වන්නේ මේ නිධර්මයේ තේරුම් අරගෙන ශ්‍රද්ධාවෙන් ඒ රහතන් වහන්සේ මරණයටපත් කරන වෙනුවට ඉන්පිටින්ම නිදහස් කළා මහා උපාසකෙන් වුණා එන්නත් මානවුණා කියලා විදිහට සඳහන් වෙනවා. නමුත් අත් වශයෙන් රහතන් වහන්සේ මරණයටපත් කළ රහතන් වහන්සේ ඒ පිරිනම් පානය අර අමෘතය පරිභෝග කරමින් වත්නිසාද මාර්යා උදුර ගන්න කලින් අතහැරීම නිසා ඒක නිසා තමයි අර බයක් නැත්තේ අර උබස් බිය නැති වුණා අර මරණය පිළිබඳ උබස් බිය ලෝකයා තුළ පැවතුණු උබස් බිය නැති ඕකයි අමෘතය කියලා කියන්නේ අමෘතය කියලා කියන්නේ අර දෙවියන් අසුරෙන් සටන් කරලා ලබා ගන්න අමුතු දෙලිටක් අමුතු පානයක් නෙවෙයි රසවත් පානයක් නෙවෙයි ඒ කියපු අමෘතත්වයේ අමෘතත්වයේ පිළිබඳ හැඟීම ඒ නිදාස ඒ කිසුගේ අන්නක තමයි අමෘතේ අමෘත නම් වූ නිර්වාණය. ඉතින් මේකට සදාකාලිකවත් අවශ්‍ය වෙන නැති බව අපි අමුතුන් කියන්න ඕනේ. අපි අර තින්කවිරා උදපාණේන ආපාචී සබ්බදාසින් කියලා ඌගේ ගාථාවල ප්‍රකාශ කළා. අර පිපාසෙන් නිවාගත්තට පස්සේ තවත් මොකද ලින් තවත් මොකද වතුරු එතකොට මේ ඔන්න සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සම්ප්‍රිතින් වස්සන්තස්ස යථා භූතං නභයං හෝති ගාමනි ඊළඟ ගාථාව ප්‍රතිගත්තොත් තින කට්ඨ සමං ලෝකං යදා පඤ්ඤාය පස්සති මනත්තං සෝ අසංින්දං ලක්ඛිනේ තින සූතිති ඔක්කොම ශූන්‍යතාව පිළිබඳ වටිනා ගාථා කීයක් තින කට්ඨ සමං ලෝකං යදා පඤ්ඤාය පස්සති යම් අවස්ථාවක කෙනෙක් ප්‍රඥාවෙන් මේ මුළු ලෝකයම අභ්‍යන්තර බාහිර මේ මුළු ලෝකයම පිනකට තමයි තනකොළ දී කැබිලි හා සමාන කර. ඒ කියන්නේ නිසරු කියන එක. නිසරු ස්වභාවයෙන් පිනකට සමාන ලෝකං යදා පඤ්ඤා ප්‍රඥාවෙන් දුටුවනම් මමත්තං සෝසංින්දං මමත්වයක් පිළිබඳ හැඟීමක් නැතිවන්නේ මමත්වයක් අල්ලගන්නේ නැතිව මමත්තං සෝසංින්දං නැත්ති මේ තිනසෝචති මට යමක් නැති වුණා කියලා අඬන්නේ නැහැ අර භව නිරෝධය කියන වචනයට බය වෙන්නේ නැහැ මම හිතාගෙන මේ ඔක්කොම මේ නිසරු දේවල් එතෙන්දී යම් කිසි දෙයක් අපිට ප්‍රකාශ කරන්නම සමහර මේවා 아무තුන් විස්තර කළ යුතු දේවල් නෙවෙයි කියලා හිතෙන්න පුළුවන්. මේ ලෝකයේ තියෙන දේවල් දේවල් වන්නේ කොහොමද කියන එක. දැන් අපි හිතමු දැන් මේ නාට්‍ය ගැන අපි කල්පනා කරන නිසා ඒකට සමාන එක්තරා ගණනිකාවක් අපි මේ ලෝකයෙන් ගන්න බලමු. මොනවා නම් කිසි කෙනෙක් සලාපාරයක ගමන් කරනවා. හදිසි ගමනක්. යන අතරේ එක කකුලක් කැපෙනවා ගලක. බොහොම වේදනාවයි අර ගලක් ශාප කරලා ගල එහාට තල්ලු කරලා දානවා. තවත් ටිකක් එහාට යනකොට තවත් ගලක් කකුල හැපෙනවා. ඒ තනිකත් වඩා මේ බොහොම වේදනාවයි. ආයි හරිලා බලලා අර ගලේ මීට අහුලගෙන වටපිට බලලා අරක පිට දාලා ඒක මොනසොත් මොතලා ඉනේ සංගව ගන්නවා. මේ ඉස්සෙල්ලා හපුණු ගලක් පස්සේ හපුණු ගලක් මොකද මේ වෙනස? ඉස්සෙල්ලා හපුණු තිරුමාන ගලක් පස්සේ හපුණු මොණික් ගලක්. එතකොට මෙන්න මේ ලෝකයා තුළ මේ මණික් ගල නිසා ඇති වෙන මේ තණ්හා මාන දික්ටි නිසා අර ලෝකයාක වටිනා දෙයක් හිතලා තමයි මණික්. ඉතින් අර ඉස්සෙල්ලා අවාසනාවට කකුල් යපුණු ඊළඟ සැරේ වාසනාවට. දැන් මේ කියන සිද්ධිය ඇත්ත වශයෙන් අපි දැන් මේ චිත්‍රපට කැමරාව ගත කළොත් එහෙම මේක හොඳ එක්තරා විදිහකට හාස්‍ය ජනක නාට්‍යයක්. එන්න විදිහ තත්ත්වයක් මේ ලෝකයේ හැම එකක් පිළිබඳව තිබෙන මේ ලෝකයේ આવට තිබෙන දේවල් මේ රන් රිදී මුතු මැණික් මේ හැම එකක්ම මේ අපේ පාවිච්චි කරන හැම දෙයක්ම මේවා රහතන් වහන්සේට පේන්නේ අර විදිහ අර නාට්‍ය වේදිකාවක ඇති උපකරණ ගොඩක් වගේ. ඒ වේදිකාව පසුබිමක් තියලා අර වේදිකාවට ගත්තට පස්සේ ඒවා ඇත්ත දේවල් හැටියට පේනවා. ඒ ගමනිකාවට අදාළ හැටියට ඇත්ත දේවල් හැටියට පේනතාවක් නෙවෙයි ඒ අපේ සිතේ තැන්පත් වෙනවා. ඒ වගේම තැන්පත් වෙලා තමයි උපාදානස්කන්ධ හැටියට ඊළඟට අපි මේ දීර්ඝ සංසාරේ අරගෙන යන අපේ මේ අලුම් බඳුන් ගැටුම් මාධ්‍ය දැන් සංසාරේ දැන් අර කියලා පොදියට සමහර විට ඒ අතීතයේ ඇති කරගත්තු ද්වේෂ අතීතයේ ඇති කරගත්තු අලුම් ඒවා අනුව තමයි අපි මේ සමහර විට යටි ජීවිතේ වගේ හැසිරීම් ප්‍රගතිය වෙන එකක් තමයි ඒක අරමාන් රූප ඒවා අනුව තමයි සමහර විට පල්ලි ගැනීම එහෙම නැත්නම් ඒ අඳුම් බඳුම් මාදිය මේවා ගැන කල්පනා කරලා බලනකොට හරියට අර ජවනිකාවේ අත ජවනිකාව කාරක පාපුටුවක් හැටියට ගන්නෙ මේක ඇත්තම සිංහ පාපුටුවක් ඊළඟ ජවනිකාව වෙනකොට මේක මේ ඒ බඩුව මේ කියලා හැඟීමක් නැහැ එහෙම නැත්නම් මේක මේ මවාපෑමක් වෙන හැඟීමක් නැහැ. අනිහිජ තත්ත්වයක් තමයි අර සංස්කාර බව. මේව සංකර සංස්කාර බව නොදෙන්නේ. ලෝකයා මේව සංකල්ප දෙදිව ගැනීම නිසා අසුවල් ධාතියේ මම අසුවලා නැත්නම් කියලා ওই දෙක ලෝකයේ තියෙන සත්‍යයෙන් කචේතනික වස්තු සමුදායම ඇත්තටම මෙතන පෙන්වන්න කරන්න පුළුවන් අපිට අර නාට්‍ය චිත්‍රපටයක తాවකාලික වෙලා පිරිමසා ගන්න උදා ගන්න දේවල් වගේ සතර මහා භූතයන්ගේ හෝමන් කියලා ප්‍රකාශ කළේ ඒකයි. සතර මහා භූතයන් තමයි යටින් පෙන්වන කරන මහා පුදුම හෝමන්කාරී. මේ හෝමන් වලටයි ලෝකයා මුලා වෙලා අර රූප සංඥාව ඇති කරගන්නේ. රූපේ. ඔන්න විදිහට මේ භවනාටකයේ තිබෙන එක්තරා ස්වභාවයක් මෙතන ප්‍රකාශ කරනවා. මේ කියන භවනාටකයේ මේ ශූන්‍යත්වය නිස්සාරත්වය පිළිබඳ එක්තරා අංශුමාත්‍ර අවබෝධයක් හරි යෝගාවචරයකට ලබා ගන්න පුළුවන්. මේ සතිපට්ඨාන සූත්‍රයට අනුව සති සම්පජඤ්ඤය පැවැත්වීමේදී නැත්නම් ඉරියව් පැවැත්වීමේදී සම්පජඤ්ඤය පුරුදු කිරීමේදී මේ යෝගාවචරයට නොමිදෙන ඒකපුද්ගල නාට්‍ය නර්මන්න අවස්ථාව සැලසෙනවා. මෙන්න මේ විදිහේ නාට්‍ය සහාලිත ගච්ඡන්තුව ගච්ඡාමිති පදානාති යන්නේ යමි දැනගනි. නිසින්නවා නිසින්නවා මිති පදානාති හුන්නේ හුන්නේ නිදනගනි. සයනෝම සයනෝ මිති ජන පිටෝවා පිටෝ මිති පදානාති ලොකන්තු වදච්ඡාමිති පජානාති චිතෝ අතිතෝ මිති පජානාති සිටියේ සිටියමි දැනගනි විසින්නවා විසින්නවා මිති පජානාති දුන්නේ දුන්නේ දැනගනි සානවා සානීති පජානාති ඒ විදිහට ඒ ඉරියව් ප්‍රවැත්මේදී ඒ තම තමන්ගේ ස්වરૂපය තම තමන්ට පේන හරියට අර ඒක පුද්ගල නාට්‍යයක් වගේ ඒ වගේම රූප ධර්මයන්ගේ පදනම ඉවත් වන විට නාම ධර්මයන් එක්තරා විදිහක අර්ථ ශූන්‍ය හොයමනක් බවට පත් වෙනවා රූප ධර්මයන්ගේ පදනම තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන එක. මේ පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳ යම් කිසි විරාගයක් සිටේ ඇති වෙනකොට මේ යෝගාවචරයට පිළිවෙල මේ නාම ධර්මත් නිකන් මේ කොල්මන් ගොඩක් වගේ. සමහර විට මේ මේ නැති දේවල් ගොඩක් එක්ක මේ මේ රංගපෑමක් කරන්නේ. නැති දෙයක් කරින් නැති තුටුවක් නොවිදී දැන් මේකත් අපි අර අපි විතර යොදා ගන්න ඔය නාට්‍ය උපමාව චිත්‍රපට උපමාව අනුව කල්පනා කරලා බැලුවොත් මේ ලෝකයේ තිබෙන එක්තරා විදිහේ නාට්‍ය සම්ප්‍රදායක් ඒක මේ කාලේ හැඳින්වෙන්නේ අභිරූපණ නාට්‍ය නම් මේ නාට්‍ය විශේෂයේ එක්තරා විදිහේ ගොළු නාට්‍ය ඔබ ඒ නාට්‍ය වල සමහර විට මෙන්න මේ වගේ ගවනිකා දකින්න පුළුවන්. නැති පාපදියකින් පාපදිය කියලා කියන බෞද්ධකලයට නැති පාපදියකින් නැති කන්දක් නැරගෙන ගිහිල්ලා නැති කෙනෙක් හමු වෙලා නැති සාකච්ඡාවක් කරනවා. එහෙම නැත්නම් නැති පුතේක හින්දගෙන නැති මේසයක් උඩ නැති පොතක නැති දානකින් නැති ලිපියක් ලියනවා. මේ නැති නැති කියලා ප්‍රකාශ කරන්නේ මොකද වේදිකාවේ පාපදියක්වත් කන්දක්වත් පුද්ගලයට පුදුන පුද්ගලයෙක්වත් නෑ වෙන දෙයක්වත් නෑ. එහෙම භාණ්ඩයක් නෑ. නමුත් අර අභිනේහනත් නම් අර මේ අංග චලනයේ මුද්‍රා ආට්ටින් යම් කිසි දෙයක් පෙන්වන්න කරනවා. මේදී නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන්ට බොහෝ විට ඇතිවන්නේ ආශ්‍රසයක්. මේක විහිළුවක් වගේ විහිළු. උන්වහන්සේ ස්වභාවයක් කර යෝගාවචරයට පැටහෙන්න පටන් ගන්නවා අර රූප ධර්මයන් ධාතුන් ශූන්‍ය වශයෙන් බලමින් සතර මහා භූතයන් ශූන්‍ය වශයෙන් සැලකමින් නාම රූප සම්මර්ෂණය කරන අවස්ථාවේ කෙනෙකුට වැටහෙන්න පුළුවන් අර භව නාටකයේ ඇති මේ ශූන්‍යත්ව නිස්සාරත්වයේ අංශ මාත්‍රයක් වැටෙනවා. මේ නැති දේවල් එක්ක නේද මේ ගෙනියන්නේ මේ වැඩේ කියලා. අර හරියට අර වේදිකාවේ අර නැති පාට ජීකින් නැති ගඳක් නගින්නවා වගේ එහෙම නැත්නම් අර නැති මේසයක් උඩ නැති පුතට යමක් ලියනවා වගේ මේ නැති දේවල් සමග ඒකම වැටෙන්නේ මොකද්ද මේ නාම ධර්ම නාම ධර්ම තිබෙන්නේ අර රූප ධර්ම මුල් කරගෙන රූප ධර්මයන්ටත් මේ නාම ධර්ම උපකාර වෙනවා කියලා මෙන්න මේ එක්තරා ගැටීමක් මේ දෙක තුලින් මතුවෙන්නේ මොකක්ද මේ එකක්වත් මේ සංඥාවකටවල හැකියාව අරගෙන මේ යම්කිසි වට්ටෝරු වෙදගමක් කිරීමට අවස්ථාවක් නෙවෙයි මෙතන ඉහන්නේ වෙන්නේ නාමය නිසා රූපය තියෙනවා රූපය නිසා නාමය තියෙන දෙකම ශූන්‍යයි ඒ ශූන්‍යතාව පිළිබඳ ගැටීම මෙතන තියෙන්නේ මේ මේවා කැලි වලට කඩලා මේවා ගොඩ ගහගෙන එක්තරා විදිහක වට්ටෝරු වෙදකමක් ආරම්භ කරොත් අර සංඥා අර හිතේ එකතු වෙනවා මේ නිදෙනවා වෙනකොට බැඳෙනවා මොන විදිහ තත්ත්වයක් ඇති වෙන ඉඩ තිබෙනවා. අන්න ඒක නිසා අපි දැන් කාලයත් අවසන් නිසා අපි මෙතන අද නවත්වනවා මේ දේශනය. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කරගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.